භාවනාවට මුලේ අපේ අවසාන ධර්ම දේශනාවට නැත්නම් ධර්ම දේශනාවදී අවසාන ධර්ම දේශනාවටයි කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ තස්මාති ආනන්ද ඒසේ වේතු ඒතං නිදානං ඒසප සමුදයෝ ඒසපච්චයෝ දණ්ඩ දාන සත්තා දාන කලා විවාද විග්ඝහ තුවන් තුවන් පේසුඤ්ඤං මුසාවාතං අනේකාසනම් පාපකානං අකුසලනං ධම්මානං සම්භවාය යදිදං ආරක්ඛාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් කීපෙම මේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්චේ මහානිදාන සූත්‍රයේ කොටසක් ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගෙන දවසින් දවසට ඒකේ එක එක අංගයක් පාසා ශක්ති ප්‍රමාණය විග්‍රහ කරගෙන ආවා ඒකදී අපි පසුගිය දවස් තුනේම වගේ මේ වේතනාපච්චය තණ්හා කියන පටිච්චසමුපාදේ වැදගත් පුරුකක් තමයි ඉස්සරහින් තියාගත්තේ. ඉතින් ඒකෙදී අපේ දිනදා ජීවිතයේදී වින්දනය කරන විඳින යම් යම් මේ වේදනා අනුව දැන හෝ නොදැන විවිධ තණ්හාවල් නිදන්ගත වෙන බවත් ඒ සමහරක් තණ්හාවල් අපි දැඩිසේ අල්ලාගෙන උපාදාන වීමෙන් එකෙන් භවයක්, ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් ගොඩ නැගෙන බවක් තමයි අපි මේ දවස් ටික ඉගෙන ගත්තේ ඉගෙන ගත්තේ අර අනිත් පැත්තේ ඉඳලා ජරාවක් ව්‍යාධියක් මරණයක් හේතු වීමට හේතු වෙන්නා වූ ව්‍යාධියක් මරණයක් සඳහා හේතු වෙන්නා වූ ජාතිය ජාතියට හේතු වෙන්නා වූ භවය භවයට හේතු වෙන්නා වූ උපාදානෙ උපාදානට හේතු වෙන්නා වූ තෘෂ්ණාව තෘෂ්ණාවට හේතු වෙන වේදනාව වශයෙන් මේ පුරුකට ආවට පස්සේ එතනදී සරුවචන් වහන්සේ ඒකින අදාළතාවයේ සලකලා දෝ ඒක පිළිබඳව පැතිකඩ රාශියක් පෙන්ලා දීලා තියෙනවා ඒක ඒ විදිහට අර වේදනා 90 දවස පුරා වින්දනය කරන හැම අවධියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම දැන හෝ නොදැන රැස් වෙනා වූ ඒ කර්ම බීජ නැත්නම් කර්ම නිසා අවසානයේ අපිට අනිෂ්ට ඵල විපාක ලැබෙන නිසා අපි ඒක වේදනාවල් තණ්හාවල් සහ මුලින්ම මුලින් උපුටා ගැනීමේ ක්‍රමයක් නැත්නම් එවැනි අකුසල් ධර්ම විශේෂයෙන්ම තණ්හාව කියනකොට අකුසලයක මුණවර තියෙනවා වේදනාව සාමාන්‍යයෙන් අඳුරගන්නේ නැහැ අපි අකුසලයක් විදිහට නමුත් තණ්හාව අකුසලයක් විදිහට බෞද්ධ ඒ සාහිත්‍ය ප්‍රසිද්ධයි අන්න ඒක ඇති නොවීම පිණිස කරගන්නා ප්‍රයත්නෙට කියනවා තාම උපන්නේ නැති අකුසල ධර්ම නොයිපද වීම පිණිස ගන්නා වූ ප්‍රධාන වීරියක් කියලා. ඒක තමයි සතර සම්‍යක්පදන් වීරිය ඉස්ලාම දක්වන පුරුක. ඊට පස්සේ ඒකට අපිට කියන්න පුළුවන් අපි මෙතෙක්කල් විස්තර කරගත්ත ක්‍රමයට සමත භාවනාවකින් සමත ධානයකින් හිතට කිසිසේත්ම නීවරණ ධර්ම වැඩ ගන්න දෙන්නේ නැතුව අරසකන අවස්ථාවක් කියලා. නමුත් ඒකදී ආධුනික පැත්තෙන් බලනකොට ඒක తాවකාලික වැඩක්. නමුත් කල හැක්කක්. විශේෂයෙන් තව වචන කතා සඳහන් කරන එක සර්වචනාසේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සරත් ඊට පිටින්නාසලා තුන්කල් දක්නා ඉතින්නාසලා එක කරලා මිනිසෙකුට කල හැක්කක් බව මේ සාහිත්‍ය සඳහන් වෙනවා. ඊගාවට සර්වචන් වහන්සේ ලෝකෙට දායද කරපු තවත් එක වචිනා පැත්තක් තමයි ඒ තෘෂ්ණාව එනත තෘෂ්ණාවට හේතු වෙන්නා වූ වේදනාව විදීම් යම් ප්‍රමාණයකට හිතේ පහළ වුණාට පස්සේ ඒකේ තියෙන දුර්ලකම සලකලා ඒකේ තියෙන අඩුපාඩුකමක් අල්ලාගෙන සතිය බලවත් කරගෙන ඒ තෘෂ්ණාවක මෙන්න හටගත් හැටි මෙන්න පවතින හැටි මෙන්න ගෙවෙන හැටි වේදනාවකත් මෙන්න හට ගන්න හැටි මෙන්න ඒක විපරිණාමයට පත් වෙන හැටි මෙන්න ගෙවෙන හැටි කියලා එන්නම දෙන්නේ නැතුව දුරිම දුරුවන් කරන සමත ක්‍රමයට යම් ප්‍රමාණයකට ඒ ක්‍රමේ හරහා සතිය සීත ශක්තිමත් කරගෙන බල ගන්නවාගෙන දැනට ඇවිල්ලා තියෙන වේදනාවල් තණ්හාවල් හොඳට ධර්මානුපස්සනාවක් වශයෙන් අධ්‍යයනය කරනකොට ඒ විපස්සනා භාවනා කරනකොට ඒ යෝගාවචරයට හිතට වැදගත්තා වූ මේ වේදනාවන් ගෙවම් කරන හැටි, ක්ෂය කරන හැටි, වැය කරන හැටි, නිරුද්ධ භාවයටපත් කරන හැටි, ඉතී දැනටමත් තියෙන තෘෂ්ණාවල් ක්ෂය කරන හැටි, වැය කරන හැටි, ගෙවම් කරන හැටි, නිරුද්ධ භාවයටපත් කරන හැටි විනෝදාංශයක් කරගන්න පුළුවන්. ඒක ටිකක් අර සීරසියක්ම ඉඳ දෙන්නේ නැතුව දොරවල් කාවුළු වහගෙන කරන සමත ක්‍රමයට හරහා යන එකක් වුණාට ඊට වඩා හරිම සෙල්ලක්කාරයි. දැනට අපේ හිතේ යම් ප්‍රමාණයකට වේදනාවක් තියෙනවා යම් ප්‍රමාණයට තණ්හා තියෙනවා. නමුත් ඒක අල්මරාගෙන විසමරාගෙන සතියෙන් හොඳ තීව්‍ර සතියකින් ඒකේ මුලමැද දැකපු හිතෙන්ම අග දක්වාම බලන ගතිය නැත්නම් මුලමැද අග දකින්න ගතිය ඇති හැටිය දකින්න ගතිය මේකට අපි විපස්සනාව කියනවා. ආනේ විදියට කෙරුවාට පස්සේ ඒ කෙනාට ඒ සහකල්ලියෙන්ම සබ්බතෝ සබ්බං සබ්බාපි සබ්බං කියන විදිහට සාකල්යෙම තණ්හාව වේදනාව නැති අවස්ථාව වගේම ඒක තියෙනවා තිබුණාට බය වෙන්න දෙයක් ඒක ඇල්මරලා තියෙන්නේ ඒ නිසා ඒකෙන් යම් ප්‍රමාණයකට හිත අවස්ථානුකූලව වෙන් කරගෙන සතිය බලමහිමයත් තණ්හා වේදනා ආදී දේවල් වල තියෙන බොල් භාවයත් කොම්බෙත් හිස් භාවයත් තේරුම් අරගෙන ඒකත් එක්ක මුහුණට මුහුණ දාලා කටයුතු කරන අවස්ථාව අපි කියනවා බලවත් යෝගාවචරිකුගේ දක්ෂකමක් කියලා නැත්නම් බලවත් විපස්සනාවක් කියලා. ආන්නේම කරනකොට මේ යෝගාවචරයට තමන්ගේ චිත්තසංතානය වරින් වර වේදනා වලින් තණ්හා වලින් ඔද්දල් භාවයටපත් උනත් නැවතත් ඒක අරස කරගන්න පුළුවන් නැවතත් අපට ඒ තණ්හාවන්ගෙන් වේදනාවන්ගෙන් තොර තත්ත්වයට ගන්න පුළුවන් කියලා අර සතිය හරහා ආරක්ෂාවක් එන්න පටන් ගන්නවා. ඒ ආරසාව අනුන්ගෙන් එන එකක් නෙවෙයි තමන්ම කරන ලද භාවනාවෙන් එන දෙයක් ඒත් කෙලස් එක්කමයි ඉන්නේ කෙලස් යම් ප්‍රමාණයට හිතට එනවා එනකොට අපි සතිය ක්‍රියාවත් කරලා නැවතත් ඒක සුද්ධ කර ගන්නවා නිකන් නිලුම් පතකට වැටිච්ච වතුර කඳුලක් වාගේ නිලුම් පතේ වතුර තිබුණාට අපි දන්නවා නම් වතුරේ නිලුම් පත තැර වෙන්නේ නැහැ කියලා පොඩක් ගස්සපු ගමන් නිලුම්පත නැවතත් පිරිසුදු වෙනවා. ආන්නේ වගේ ඒ සතිය හොඳට කර්මණිය වුණාට පස්සේ දක්ෂ වුණාට පස්සේ ඒ යෝගාවචරයට කෙලස් නැද හිටියත් කෙලස් නැත්තන කේතියත් යම් ප්‍රමාණයක ධර්මානුකූල ආරක්ෂාවක් ලැබෙනවා ඒක සරුවචනාංශේ දේශනා කරන්නේ ධම්මෝ ආවේ රක්ඛති ධම්මචාරී යම් කෙනෙක් ඒ සතිපට්ඨාන ධර්මයේ රකිනවා නම් යාගේ චිත්තසංතානයේ ධර්ම ආරක්ෂාව ලැබෙනවා. යම් කෙනෙක් සමත භාවනාමය ආකාරයට ධර්මචාරී වෙනවා නම් එයාට සමත ආරක්ෂාව ලැබෙනවා. යම් කෙනෙකුට සීල මට්ටමින් ආරක්ෂාවක් සැලසෙනවා නම් ආශීල මට්ටමින් ධර්මයේ හැසිරෙනවා නම් සීල ආරක්ෂාව සැලසෙනවා. ඉතින් ඒකෙදී හරි පුදුමාකාර චිත්ත නියාමයකට වැඩ කරන්නේ අපි උපරිම සීල ආරක්ෂාවක් සලසා දුන්නත් ඒයින් ප්‍රතිඵලයක් විදිහට ඊට ලැබෙන ප්‍රතිලාභයක් විදිහට සමාධි ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. සමාධි ආරක්ෂාව ලැබෙන්න සමාධිය හැසිරෙන්න ඕන. සමාධි භාවනා කරන්න ඕන. සමාධි භාවනා කරනකොට Tamante ඒ සමාධිය ආරක්ෂාව ලැබසලසනම විපස්සනා ආරක්ෂාව සැලසෙන්නේ. සීලයත් කළ සමාධියත් කළ විපස්සනා කරන කෙනාට ඒ විපස්සනා අර්ථ සැලසෙනවා. ආන ඒ විදිහට තමයි තේරුම් ගත්තට පස්සේ බාහිර පෞද්ගලික බල හමුදාවකින් තොරව කටකොටු තාප්ප වලින් තොරව දියාගල් වලින් තොරව ආයුධ සන්නද්ධ වීමකින් තොරව මේ ආරස්සාව සලසා ගැනීම සර්වචනාචේ විසින් මේ මානවයර දීපු විශාල දායකයක්. ඉතින් ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ඒ විදිහට සීල ආරක්ෂාව, සමාධි ආරක්ෂාව, ප්‍රඥා ආරක්ෂාව නොසලකනවා නම් නොතකනවා නම් ඒ හිත ඒකාන්තයෙන් අනාරක්ෂිතයි. අසරණයි, අනාතයි. එතකොට ඒ කෙනා අර සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා හොයනවා වෙනුවට ඒකාන්තයෙන්ම බාහිර ආරක්ෂාවල් හොයනවා. ඒ බාහිර ආරක්ෂාවල් තමයි මේ පෞද්ගලික හමුදාවල් වැටකොටු තාප්ප දියාගල් ආයුධ නඩු ගොඩක් ලෝකේ තියෙනවා ඒ ඒ ආරසාව සලසා ගන්න අපට සිද්ධ වෙන්නේ අපි ධර්මය ගැන නොතකා හැරීම නිසා. එහෙම නැත්නම් මේ ත්‍රිවිධ ශික්ෂාවන් නොතකා හැරීම නිසා. ඉතින් ඒ ආරක්ෂාව නැතිකම යම් කිසි කෙනෙකුට දැනෙන අසරණකම යම් කිසි කෙනෙකුට දැනෙන මේ අනාථ ස්වરૂපය අද ලෝකයේ ස්වභාවයෙන් පෙනී සිටින අසහනයක ස්වરૂපය. එහෙම නැත්නම් මානසික ආතතියක ස්වරූපේ. ඒ නිසා අද ලෝකෙට බිහි වෙන සෑම දරුවෙක්ම ඒ අසහානියට අසහන මකරට ගොදුරක් පාටපත් වෙනවා. ඒකෙන් ගැලවිලා ඉන්න පුළුවන් කෙනෙක් අසවලයි කියලා අත උස්සලා මම ගැලවෙනවා මගේ දරුවා ගලවනවා කියලා කියන්න බැරි තරම් අරසවද බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක ඒ වාගේම ඒ අරසාව කියන මාතෘකාව වෙන කතා කළොත් රාජ්‍ය පාලනය කරන අය දන්නවා මිනිස්සෝ අසරණ තාක්කල් අසහන සාරි තාක්කල් මානසික ආතතික ඉන්නා තාක්කල් පාලනය කරන්න ලේසි. ඒක නිසා රජේ නිතරම වග බලා ගන්නවා. මිනිස්සු නිතරම දැවෙමින්, තැවෙමින් අනාරක්ෂිතව සැක මතින් ගත කරනවා නම් හරිය ලේසි පාලනය කරන්න. ඒක නිසා මෑතකදී විශේෂයෙන්ම ගත වෙච්ච 2012 මහ කුණුහරුප අවුරුද්දක් ඒකෙදි එළිවෙච්ච දේ තමයි මේ රාජ්‍යයන් මගින් මේ එදිනෙදා හම්බ කරන කන මිනිස්සුන්ට මේ බය අනාරක්ෂාව ඇති කිරීමට කොච්චර සල්ලි වියදම් කරනවද කියන්නේ. පුදුමාකාර කුමන්ත්‍රණ මාර්ගයේ ඒගොල්ලෝ කොහොම හරි මනුස්සය බයෙන් තියාගෙන ඉන්නවා. සැලෙන මනසකින් තියාගෙන. සැකයෙන් යුක්තව තියාගෙන. තියාගෙන ඉඳලා ඉවර වෙලා ඒ කෙනාට රාජයක් නැතුව බෑ. රාජ්‍ය ආරක්ෂාවක් නැතුව බෑ. ඒ නිසා කරුණා කරලා අතපසු නොකර අපි බදු ගෙවපල්ලා. ඒක නොගෙවුවොත් අපිට ආරක්ෂාව දෙන්න බෑ කියලා ඒ වැඩපිළිවෙල නිසා අපි කල්බදු ක්‍රමයට ජීවත් වෙන જાතියක් වඩටපත් වෙලා තියෙනවා. ඔක්කොම ජීවත් වෙන්නේ තව අවුරුදු ගාණක් ණය වෙච්ච ජීවිතයක. ඉතින් ඒ සඳහා මේකේ තියෙන අසාධාරණය මේක තියෙන අයුක්තිය පෙන්වන්න ඒ මහා බලවත් රාජ්‍යයන් විසින් මිනිස්යන්ට බය ඇති කිරීම සඳහා තිගැස්මක් ඇති කිරීම සඳහා අසාධාරණ අමනුස්ස ක්‍රියා වගේක් කරලා ඒකට මිනිස්සු කැළඹෙන්න ඇරලා කැළඹුණාට පස්සේ මිනිස්සු කියන ප්‍රතික්‍රියාවට කියනවා අපි ඔක හිතලා තිබ්බා ඔන්න ඔය වගේ දේවල් මත්තර නොවෙන්න මෙන්න මේ අරසා ක්‍රමය යොදාගන්න මෙන්න මේ තරම් පොලිස් හමුදාවක් ඕන මෙච්චර හමුදාවක් ඕන මෙච්චර මෙච්චර අපිට ආයුධ ඕන කියලා ඒ අර Taman ක්‍රියාත්මක කරන්න ඕනේ ඒ අමානුෂික දේවල් ක්‍රියාත්මක කරන්න මේ සාමාන්‍ය සාමකාමී ජන සමාජයේ විවිධාකාර දේවල් කරනවා ඒව පෙන්නලා දෙන්න මේ තෙකල් තිබුණු බය හරහා තමයි ඔය 2012 දී ඒවා ටිකක් එළියෙන්න පටන් අරගත්තේ මම මේ ටික කියන්නේ කිසිසේත්ම මේ කාටවත් පිළිද්ද හෝ පුදුලයක් අල්ලන්න නෙවෙයි. නමුත් මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාරය යත් හොඳටම දැනගෙන මේ ධර්ම ආරක්ෂාවට යන්නේක වලක් කළා. සීල සමාධි ප්‍රඥා ආරක්ෂාවට යන්නේක වලක් කළා. අපි මධ්‍යම රජයේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන තැනටපත් කරගත්තට පස්සේ ඉතින් අපි මාර සේනාවට තමයි පහදින්නේ. කඹරන්නේ. හම්බ කරන්නේ. ඒ නිසා එවැනි සත්‍යයක් යටතේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන එකට සුවිශේෂී අර්ථයක් තියෙනවා විශේෂයෙන්ම 2012 දී තිබුණා ඒක හොඳටම ඒ නිසා යම් කිසි කෙනෙක් පණක් භාවනාවක් කරනවා නම් එයාට මේ ශාසනය සඳහන් වෙන පරම නිෂ්ඨා වෙන නිවන නැතත් මම කියන්නේ ඒක පුංචි කළ සලකන්නේ කියලා. නිවන නැතත් තමන්ට මේ පොළවේ මහ පොළවේ බයක්සකක් නැතුව ඇවිදින්න පුළුවන්. එලාගත්ත පැදුරක බුදියන්න පුළුවන්. තම්බගත්ත බතක් කන්න පුළුවන්. ඒ නිසා ඒකට මගේ වචනේ කියන ජීවත් වෙන්න පුළුවන්. බය වෙලා, චකිත වෙලා ඉන්නකොට ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම ඉන්න කෙනාගේ ස්වභාවය තමයි අර අසහන සීලී ගතියක් එන්නේ. මානසික ආතතියක් එන්නේ. ඉතින් ඒ භාවනා කරන කෙනෙකුට තමයි වැටහෙනවනම් තමන්ගේ ජීවිතයේ මේ දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද එන්නේ එන්නේ එන්නේ තමන්ට සහැල්ලු ගතියක් එහෙම නැත්නම් ධර්ම ආරක්ෂාවක් මම හිතනවා ඒක හොඳටම ප්‍රමාණවත් කියලා. අපි ගමනේ ඉදිරියට යන පසරද යන්නේ කියලා දැනගන්න. අපිට වෙන කවුරක්වත් ඇවිල්ලා අපිට සාතික දෙන්න ඕනකමකුත් නැහැ. එහෙම නැත්නම් අපිට අභිඥා ඒ මොනක්වත් ඕන කරන්නේ නැහැ. Tamanට ස්වභාවික ජීවිතයේ තව කෙනෙක් විශ්වාස කරගෙන ඉන්න චිත්තක්ෂණේ පිරිච්ච ගතියකින් ගත කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මේ තියෙන රාජ්‍ය මතින් සංවිධානය කරමින් මිනිස්සුયો බය කරන මේ වගේ යුගයක. ඒ නිසා ඒකට ඉඟියක් වශයෙන් මේ භාවනාවේදී Tamanට ලැබෙන ඒ සන්තුෂ්ටිකර භාවය, සම්පත්‍තිකර භාවය කෙනෙක් අඳුනාගත්තොත් ජීවිතයක ලබන්න තියෙන ඊටාම වටිනා දෙයක් අපිට ඒ සම්පත්‍ති කර භාවයේ සන්තුෂ්ටි කර භාවයේ සතුටෙන් තොරව කොච්චර සල්ලි හම්බුණත් අපිට කොච්චර නිරතල් ලැබුණත් කොච්චර ආව සත්කාර ලැබුණත් ඒක නිකන් මේ ඇයිදල් කූඩකට වතුර පුරවනවා. ඒ දේවලුත් අපිට අවශ්‍යයි ඇත්තටම සල්ලිත් අවශ්‍යයි ඒ ලාභ සත්කාරත් අවශ්‍යයි. ඒ ලැබෙද්දී අප ඇතුළත භාවනා කරන කෙනෙක් ඇතුළත සංසුව సంతානයේ මේ විපේච්ච ගතිය මේ සම්පත්‍ති කරගතිය සන්තුප්ති කරගතිය ඇති වෙනවා නම් විශාල ප්‍රශ්නයක් තියෙනවා ඒක මිනිස්සයා අඳුරනවාද කියන ඒ මොකද බටහිර වෛද්‍ය විද්‍යාව ගත්තත් දේශීය ලංකාව වගේ රටක වෛද්‍යාව ගත්තත් නිරෝගී මිනිස්සයා කවුද කියන එක කොහොමඩක්වත් වර්ග අර්ථකථනය කරන්න බෑ නිරෝගී මනස කියන එක කොහොමඩක්වත් අර්ථකථනය කරන්න බෑ අපේ මුළු සාහිත්‍යයේම තියෙන ලෙඩ මනසක්ලා ලෙඩ කයක්. ඉතින් එහෙම ලෙඩ මනසකින් සහ ලෙඩ කයකින් බලන කෙනෙකුට මේ පිරිච්ච ගතිය කියන එක සම්පත්‍ති කරගතිය කියන එක සන්තුෂ්ටි කරගතිය කියන එක මේ ලෝකේ තියෙන දෙයක් මම මේක විචිනවා කියලා දැනගන්න පුළුවන්ද කියන එකත් ඒක මහ විශාලම ප්‍රශ්නයක්. ඒ ගොඩාක් රට දෘෂ්ටි පැත්තට වැටෙන්නේ. ඒක නිසා සමහරෙකුට භාවනා කරලා ඒ කියන ආ වූ යම් ප්‍රමාණික පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය ආවත් සන්තුෂ්ටි කරගතිය ආවත් ඒ පුද්ගලයා ඒකටත් සන්තෝෂ වෙන්නේ නැතුව තව දුරටත් ඒක හොයාගෙන ඒක මත ඉඳගෙන දඟල දඟල තව හොයන්න හදනකොට අර ලැබිච්ච දේ ගරු කරන්න දන්නේ නැති නිසා මානසිකව තවත් මොකද්ද අඩුවක් පාඩුවක් මොකද්ද හිගයක් හොයාගන්න. මේ ਸਰවචනාසේ වැඩ ඉන්න කාලෙත් සමහරලාට ඒ ਸਰවචනාසේ ඉදිරිපත් වෙලා ਸਰවචන ඉදිරිපිට ප්‍රශ්න අහනවා. ඉතින් සරුවචනසේ මනුෂයාට තියෙන අසහනකාරී తত্ত্বයේ ගෙවෙනකම් ප්‍රශ්නෝත්තර ක්‍රමයකට උත්තර දුන්නාට පස්සේ යම් කිසි වෙලාවක ඒ කෙනායින් ඒ කෙනාට කිව්වොත් මෙන්න මෙතනින් තමයි අපි නිවනට යන්නේ මෙතනින් තමයි අපි ඒ විමුක්තියට යන්නේ කියලා ඒ කෙනා සමාදන්න විමුක්තිය මොකටද කියලා. ඒ සරුවචනසේ කියන ප්‍රශ්න පතේ උඹ ඉක්මෙවයි කියලා. ප්‍රශ්න අහන මාත් ඉක්මවල තියෙන්නේ ඒක අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි මොකද අපිට මේ තියෙන අසහන කාට දෙන උත්තරේ විමුක්තිය තමයි. ඉතින් අර මිනිස්සයා තර්කෙන් දිගට ගිහිල්ලා විමුක්තියක් කොමටද කියන ප්‍රශ්න වගේ දිගට යනවා. එන්නේ ඒ වගේ පොහුදුන් මනසේ ලැබුණත් ඒ ලැබිච්ච දේ අගේ ආඩම්බරේ දන්නේ නැතිකම තියෙන නිසා භාවනා මාර්ගයේ වැඩිමේදී භාවනා කරලා තියෙන භාවනා තවදුරටත් දියුණු පවුණු කිරීමේදී යම් ප්‍රමාණයක සැකයක් බුද්ධ විඳිනවා යම් ප්‍රමාණයක අසහනකාර ගතියක් බුද්ධ විඳිනවා ඒ නිසා මට හිතුණා පීයේ මේ සේ සම්පatti කරගතිය සන්තුප්ති කරගතිය භාවනාවකින් අපිට මෙලෝ වශයෙන්ම සාක්ෂාත් කරගන්න පුළුවන් ඒ වගේ මධ්‍ය ප්‍රතිපදාට වැටුණා කියලා සාතික කරවන්න ක්‍රමයක් වුණාට වුණා කියන එක දැනගන්න එක එකක් ඒක කලහක්ක් කියලා දැනගන්න එක දෙක ඒක නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවක් වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයක් වශයෙන් මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙන් නැවත නැවත වැඩිීමේදී අපිට කොච්චරක් මේ ආරක්ෂාව කියන වචනය ඒකට මේ උපමානයක් කරගෙන ගත කරන්න පුළුවන්ද කිව්වොත් අර ඉස්සල සඳහන් කරපු ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන පදය බොහොම වටිනවා අපි ධර්මානුකූලව හැසිරෙනවා අපිට ධර්මා ධර්මානුකූලව අරසාවක් සැලසෙනවා කියන එක. ඒ වගේම ඒක ටිකක් බරපතලයි ඒක ඇත්තටම මේ සමස්තයක් වශයෙන් වත්නකොට නම් කාටවත් වගේ හිත හදා ගන්න පුළුවන් එකක් තියෙනවා. ඒ වගේම ආ භාවනාව පටන් අරගෙන මේ කියන්නේ ත්‍රිපිටකේ ඉච්චර දන්නේත් නැති භාවනාවෙත් ඉච්චර මහා ලොකු ඥාන හෝ ධ්‍යාන ලැබුම නැති කෙනාට මේ ආරක්ෂාව පිළිබඳව සුවඳ ආරක්ෂාව පිළිබඳව මූලික හඳුන්වා දීම මේ සතිචෛතසිකය තුල තියෙනවා. ඉතින් ඒ නිසා අර විශාල පළපරෝජන ලැබලා විශාල වශයෙන් ධර්මානුකූලව සාධාරණීකරණය කරේ නැතත් යම් කිසි කෙනෙක් ඒ භාවනාවට බහිනකොටම ඒ ආරක්ෂාව පිළිබඳව පුංචි අත්දැකීමක් ලබන්න පුළුවන්. ඒ නිසා ඒ පසුකාලීන ආචාර්යවරු මේ සති කියන චෛතසිකය විස්තර කරනකොට අනිකුත් චෛතසික වාගේ අනිකුත් රූප ධර්ම වාගේ ඒ සතියේ ලක්ෂණය මේකයි කෘත්‍ය නැත්නම් රසය මේකයි ඒක මම හිතේ දැන් තියෙනවා නැන්ද කියලා මට වැටහෙන ආකාරය මේකයි ඒ වැනි සතියක් දිගට දිගට වඩන්න පටන් අරගන්න ආසන්නයේ ඉඳලා උදව් කරන කාරණාව මේකයි කියන මේ කාරණා හතරෙන් තමයි ඒ චෛතසිකයක් අනිත් චෛතසිකුණින් වෙන් කළ දක්වන්නේ ඒ අනුව බලනකොට සතිචෛතසිකය නැත්නම් අප්‍රමාදී කියන චෛතසිකය නැත්නම් එළඹ සිටීම කියන මේ කාරණාව විස්තර කරනකොට ඒ අටුවාවේ සඳහන් කරගෙන අපි ලාපන ලක්ෂණ සතිය නැති හිත පොළපයි නිකන් ඔහේ පා වෙනවා කිසියම් දෙයකට කිඳා බහින්නේ නැහැ නිකන් ඍජු ෆෝම් කැලක් වතුරට දැම්මා වගේ ඒ වතුර දිගේ හුලඟට එහාට මෙහාට යනවා වතුර රැල්ලත් එක උඩ පැන පැන පැන තියෙනවා මිසක කිඳා බහින්නේ නැහැ. අටුවාචාන් වහන්සලා පෙන්ලා දීලා තියෙන්නේ වේලිච්ච ලබු කබලක්. නැත්නම් පොරොප්ප කැල්ලක් වතුරට දාපුවම ඔහේ පාවි පාවි තියෙනවා. ඉතින් මේ පාවි පාවි තියෙන හිතට පාවිතාවි තියෙන මේ පොරොප්ප කැබලට ලබු කබලට කවදාකවත් වතුර කැඹුර දැක ගන්න බෑ. වතුරේ මතු පිටම තියෙන මේ හුලම් පාරට රැල්ලට අණුව නලිය නලිය ඉන්න එකයි තියෙන්නේ. නමුත් සතියක් තියෙනවා නම් නැත්තම් සතිය වැඩ කරනවා නම් ඒක ලක්ෂණය තමයි ගල් කැලක් වතුර දැම්මා වගේ, යකඩ කැලක් වතුර දැම්මා වගේ දාපු තැනම කිඳාබයි. දාපු තැනම කිඳා බෑලා කවදා හෝ වතුර දේහය හරහා ගිහලා අඩියට ගිහලා නතර වෙනකන් ක්‍රියාවලිය නතර වෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ ආරක්ෂාවක් ගැන අපේක්ෂාවෙන් හෝ නිවනක් ගැන අපේක්ෂාවෙන් හෝ සතියක් වඩනකොට අර තේරෙනවා කාමච්ඡන්දයට අහුවෙච්ච හිත කාමයට අහුවේ චේත අරමුණු අල්ලලා පැන පැන පැන පැන යන එකයි තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් පිස්සු වැහිච්ච රිලෙවෙකුටයි සරුවචාන්සේ පෙන්ලා තියෙන්නේ. ඒ රිලවට ඊගාට පනින අත්ත මොකද්ද කියලා කල්පනා කරන්න ඕනේ බැලුවා බැලුවා පැන. අන්‍ය වගේ තමයි කාමච්ඡන්දයට අහුවෙච්ච හිත කිසිම අරමුණක ඇතුළට යamak නැහැ. එකින් එකට එකින් එකට පැන පැන පැන පැන පැන පැන කතා කරනවා. ඒක කියන්නේ අරමුණු රස බලමින් අරමුණු මාරු කරන ගතිය තමයි කාමච්ඡන්දය කියන්නේ. ඉතින් ඒක තමයි අපි මේ බාහිර ලෝකේ දකින්නේ. අපි කානිවල් එකට ගියාම එහෙනම් සුපර් මාකට් එකට ගියාම নানা ආකාර අරමුණු මත් වෙනවා. නැත්නම් ටෙලිවිෂන් එකක් බලනකොට පත්තරයක් බලනකොට ඒ අරමුණු ගොජ දානවා. ඉතින් ඒවා එකින් එකට එකින් එකට පැන පැන පැන පැන ඉන්නවා. කොච්චර වෙලා හිටියද කියලා දන්නෙත් නෑ. මොකද්ද අවසානයේ ලැබිච්ච දේකුත් නෑ. ඉතින් මේක කාමයට දාසකම් කරන කාමච්ඡන්දය වෙනවා. නමුත් සර්වචනාංශයේ වෙනුවට සඳහන් කරනවා ඒ එක අරමුණක් ගන්න ඒකට කිඳා බහින ක්‍රමය. ඒක නිසා අපි මේ පරියංක භාවනාදී මේ වගේ භාවනා ශාලාවකට ඇවිල්ලා බාහිර පරිසරයෙන් අයින් වෙලා ආරණ්‍යගත වෙලා ඒ ඇස් දෙකෙන් එන තියෙන සංඥා නැතිකරන ඇස් දෙකත් වහගෙන ශබ්ද නැති තැනකට ඇවිල්ලා ගන්ධ රස බලන්නේ නැතුව කයට දැනෙන මොකක් හෝ පහසක් ආස්වාද ප්‍රසආසය හෝ පිම්බීම හැකිලිම අල්ලගෙන ඒකත් එක්ක මූණට මූණ දාලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. හරිම අමාරුයි. සත්‍ය පිටවන්න උත්සාහ කරන කෙනා බොහෝ අසාර්ථක ප්‍රයත්නක යෙදෙනවා. අර කැලේ ඉන්න මීහරකෙක් ගෙනල්ලා කුළු මීහරකෙක් ගමේ බැඳගත්තා වගේ හිත කවදාකවත් නැති විදියට කුළු ගති පාන, කෝල ගති පාන. ඒ නිසා භවනාර පෙළමන 99%ක්ම ප්‍රයත්න අතහරිනවා. මොකද වෙනදට ටෙලිවිෂන් බල බලා ඉඳදී පැය 3ක් වුණත් ඉඳගෙන ඉන්න පුළුවන් හිත භාවනා කරන ඉඳගත්තා විනාඩි දෙකෙන් තුනෙන් කඩිගායට එනවා. නලියනවා. ඉන්න බෑ මොන විදිහකට කරන්න. ඉතින් ඒකවල හිතෙන්නේ මේක මේ යෝගේ හොඳ නෑ, වෙලාව හොඳ නෑ. ඒ නිසා කවදා හරි හිත තැම්පත් වෙච්ච දවසක මම භාවනා කරනවා. හිතට හිතෙන්නේ නැති දවසක මම භාවනා කරනවා කියලා පස්සට දාන එකයි කරන්නේ. නමුත් ඒ සතිය අඳුර ගන්නකොට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අර තරම් සංසාරේ පුරාවට අරමුණු රස විඳින්මින් ඇවිදවි දිර පිට වෙන නත්තර වෙච්ච මේ හිත ඒ කාර්මණට යොමු කරනවා කියන එක ලේසි නෑ. ඒ සඳහා සෑහෙන සද්ධාාවක් ඕන. ඒ සඳහා සෑහෙන බුද්ධ ධම්ම සංඝ කියන තුන ඇදහිීමක් අවශ්‍යයි. ඒ වගේම දැනගන්න ඕනේ මේ නන්නත්තර වෙන හිත වගේ නෙවෙයි එකට යොදවන හිත හරි කලකොලයි. ඔලොමලයි. ආන්න එහෙම කරලා තමයි යම් දවසක යෝගාවචරේ මේ තමන්ගේ භාවනාවට අදාළ මූල කර්මස්ථාන කියන්නේ මොකද්ද කියලා හරි තේරුම් ගන්න. මේ ආනාපානේ මට හරියන්නේ පිම්බීම හැකිලිම හරියන්නේ නැත්නම් සක්මන් කරනකොට වම දකුණ හරියන්නේ කියලා හරි ඒ තේරුම් ගන්න එන්නේ ඔන්න ඔය අමාරු පියවරවල ටික පහු කරලා. ඊට පස්සේ අරමුණ තෝරාගත්තට පස්සේ උනත් හිත ඒ අරමුණේ கிඳා බහින්ද ඉතාමත්ම පැකිලෙනවා. මොකද එතකොට අරමුණ මූණට මූණ දාලා හිටියත් බාහිර දේවල් පිළිබඳව එතකොට කියනවා මේ අරමුණේ ඉන්න බෑ ශබ්ද වේදනා හිතිවිලි බාධාව නිසා කරගන්න බෑ කියලා. ඉතින් ඒකේදී දවසක යෝගාවචරයා මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වේකල දැනගන්නවා. මේ ආස්වාසයේ මෙන්න මේ ලක්ෂණ ප්‍රස්වාසයේ මේ මේ ලක්ෂණ කියන කියලා හඳුනාගන්න එක යෝගාවචරයට එතෙන්ද ගිය කෙනාට නම් ඒක ලොකුවට තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. නමුත් එතෙන් ආපු පාරේ Taman ගත කරපු අපහසුතාව දිහා බලනකොට පුංචි දෙයක් නෙවෙයි. මොකද මේ සතිය පිහිටන බාට ලකුණක් තියෙනවා. දැන් සද්ද වේදනා හිතුවට දුවන්නේ නැතුව නෙවෙයි නමුත් ටික වේලාවකට හෝ මේ අරමුණේ පවත් ගන්න පුළුවන්. ආන්නේ විදිහට පවත් ගන්න පුළුවන් වෙනකොට මේ යෝගාවචරය දැන් මම මේ හිත දැම්මගේ මේ සතිය දැම්මගේ මේ භාවනා කරන මනස ගත කරන්නේ මෙන්න මේ අරමුණේ කියලා අර අරමුණේ නෙවෙයි කියලා ඒ සම්මෝසාවක් නැතුව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් අවස්ථාව එනකොට ඒ යෝගාවචරය සතියට අරමුණ ඇසුරු කරලා පොඩි පෛරුපාසනයක් පටන් ගන්නවා. ඒක නිසා ආනපන සති භාවනාව කරනකොට එනතව වෙන විදර්ශනා භාවනා කරනකොට ඒ යෝගාවචරය අරමුණේ හිත පවත්නවා කියන එක වගේම මේ වෙලාවේ මෙන්න මේ අරමුණේ පවතින්නේ කියලා තව කෙනෙකුට වාර්තා කරන්න පුළුවන් ගතිය අර තියෙන දක්ෂතාවයේ තවත් සුවිශේෂීතාවයක්. ඒක නිසා භාවනාව හොඳ වෙලා බෑ හොඳ බව පේන්න තියෙනවා. හොඳ බව පේන්නේ කොහොමද? ඒක කාටද කියන්න පුළුවන් වෙන්න. ඉතින් භාවනා යෝගාවචරය ආශ්‍රය කරනකොට උන් ගොඩ වෙලාවකට හම්බ වෙනවා. එයාට ඇත්තටම ආනාපාන හිත පාත්තන්න පුළුවන්. නමුත් ඇහුවොත් කොහොමද දන්නේ හිත පිට කියලා නැහැ කියලා? කොහොමද දන්නේ ආනාපාන තියෙන්නේ කියලා? ගොළු වෙනවා. කියාගන්න බෑ. ඉතින් ඒක නිසා ඒ අරමුණු රස විඳිනවයි කියලා කියන්නේ හරියට බදන්න මම ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා දාන්න. මම ඉන්නේ ආස්වාසේ ශබ්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි කියලා බොහොම උදාරුවට කියනවා මගේ හිත මේ වෙලාව ආස්වාසේ තියෙනවා. ප්‍රස්වාසය නෙවෙයි කිය. මේක ප්‍රස්වාසයට මාරු කරන්න කියලා නෙවෙයි. අරමුණේ ස්වභාවේ මාරු වෙනකොට දන්න දැන් ආස්වාසනේ ප්‍රස්වාසයේ තියෙන්නේ කියලා. ඉතින් ඒකට අහගෙන ඉන්න එකන ප්‍රශ්න කරනවා කොහොමද දන්නේ ආස්වාසල ප්‍රස්වාසල ගියයි කියලා. මොකද ආස්වාසයේ තියෙන ලක්ෂණ මොකද ප්‍රස්වාසයේ තියෙන ලක්ෂණ මොකද ආස්වාස ප්‍රස්වාසයේ වෙන් වෙන්නේ. ඒකට යෝගාවදයට ඊගාදාස භාවනා කරන්න ගියාම හොඳට චීන කන්නඩියක් දාලා බලන්න වෙනවා. ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන් කරලා මම දකින්නවද? දකින්න ඕනේ. දැකලා විතරක්ම මේක කියන්නත් ඕනේ කියලා. එහෙම බලනකොට ඒ ඒ ඒ කෘත්‍යයට කියන්නේ භාවනා පරිභාෂිත සත්‍යමාලාවේ අරමුණු රස විඳිනවායි. එතකොට ළමන්ද ලැබෙන ඒ අරමුණේ තියෙන ස්වභාවික ලක්ෂණ කියන ධර්ම ඕජාව කියන. හරියට නිකන් හොඳට දත් තියෙන ඊලන්දාරි වයසේ ළමේ හොඳට ගානට පැහිච්ච පෙර ගෙඩියක් කනකොට ඒ හපන හපන වාරේ ඒ පෙර රසය දිවට දැනෙනවා. එතකොට මේ පෙර ගෙඩිය උඟා කිදිලා නම් පරිවෙලා නම් රස නැහැ. පෙරගිර ඉදෙන්නේ නැතුව අමුණම් මිරිකලා කෑවට රස නැහැ. පෙරගිර ගාන්න ඉදිවිලා තියෙන වෙලාවේදී අපල කන්න කන්න කන්න පෙරගිරියේ රසය තමයි දැනෙන්න වගේ මේ ආස්වාසියක මෙතෙක් කවදාකවත් නොදක්ක විදිහට ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි, ශබ්දකේ වෙනස් වෙන හැටි, ඉතිවිල්ලක වෙනස් වෙන හැටි, වේදනාවක වෙනස් වෙන හැටි ඒක දැනගන්න පටන් ගත්තට පස්සේ ඒක තියෙනවා මොකද්ද ආකර්ෂණ ශක්තියක් අර අරමුණු රස බල බල ඇවිදපු හිතට නන්නත්තර වෙලා අරමුණු රස බල බල හැතුපිට හිතට පරිේශනාත්මකව මේ රසය අල්ලන්න පටන් ගන්නවා. අරමුණ ඇතුලේ තියෙනා වූ ආස්වාස ප්‍රසවාස වෙන්කොට දක්වන ලකුණ. මේක මේ මේ ඉගෙනගත්ත කෙනෙකුට නැත්නම් පරිේශන වලට ගිය කෙනෙකුට මේක ඇතුළට යොමු කරවලා දෙන්න මෙන්න මේකයි භාවනාදි කරන්න ඕනේ කියලා යොමු කරලා දෙන්න මෙතෙන්ද යන කම්ම ගුරුවරයා වගේ කියන්නේ. ගුරුවරයා වග කියා ගන්න ඕනේ උඹ භාවනා කරන මේකයි කරන්නේ. මෙන්න මේකයි බලන්න ඕනේ. ඊට පස්සේ ඒ බලන කෙනාට කට උතර දෙන්න පුළුවන් වුණාට පස්සේ හිතේම තියෙන ගතියක් ඒ රසයේ දිගේ කා ආවෙන ඇතුළට යන. ඒ නිසා එතෙන් ආවට පස්සේ යෝගාචර භාවනා රස වෙනවා. මෙතෙක් කළා නම් තිබුණ බොහොම අමිහිරි ගතියක්, ගැළපෙන්නේ නැති ගතියක්. ඒ නිසා ඒ தত্ত্ব පහු කරලා අරමුණු රස විඳින්න පටන් අරගත්තාට පස්සේ ඒ යෝගාචරයට කිලෝරක් නැතුව ඒ අරමුණ දිගේ රස තියෙනවා දැන් සර්වචනාංශයේත් ඒක විස්තර කරලා තියෙනවා දැන් පෙන්ලා දීලා තියෙනවා අපි ලෝකේ වටේ ඇවිද ඇවිද ඇවිද ඇවිද ලෝකයේ පිළිබඳ විශ්වය ගැන හොයනවට වැඩිය ඉස්සරහින් තියෙන මොනම අංශුවක් හරි අණුවක් හරි විග්‍රහ කරලා බැලුවොත් ඒක විශ්වයේ සංකේතයක් වෙනවා. සූර්යා වටේ ඒ ග්‍රහලෝක කරකිනවා කියන ඒ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රතිපත්තියම තමයි ඔක්සිජන් අණුවක හයිඩ්‍රජන් අණුවක තියෙන න්‍යෂ්ටි වටේ ඒ ඉලෙක්ට්‍රෝන කැරකෙන. අන්න ඒ වාගේ ආශ්වාසයක් හරහා විස්තර බලාන බලාන යනකොට ඒ පුද්ගලයා දන්නේ නැති වුණාට එයා විශ්වයේ කෙරෙහි මෙතෙක්කල් සංසාරේ නොගිය විදිහට අභ්‍යන්තර ඇතුළට නොමෙච්ච ගමනකින් අර එක ඉස්සරහට එල්ල කරගත්ත එක අංශුව හරහා මුළු ලෝකෙම පිළිබඳ අවබෝධයක් ලබනවා. හැබැයි ඒක කරන කෙනාට ඒ වෙලාවේ තේරෙන්නේ කරන කෙනාට තේරෙන්නේ මම මෙතෙක් කල් ආස්වාසය දකපු පැති දකින්නයි කියන්නේ. ඉතින් ඒක ගුරුවරයා කරන්න පුළුවන් තරම් ඒ රස වැඩි වීම සඳහා විස්තර හොය හොයා හොය හොයා ගියාම මේ ගමනේ කෙලවර මොකද්ද? ආස්වාසය හරහා ආස්වාසයේ තියෙන ලක්ෂණ ඔක්කොම දැනගත්තාම ප්‍රස්වාසය හරහා ඔක්කොම දැනගත්තාම ප්‍රස්වාසය ගියාම දෙක සමයි කියලා තේරෙනවා. ආශ්වාසය හරහා අන්තිමට අගියට ගිහිල්ලා බැලුවත් එක තැනකට ගිහිල්ලා හිටිනවා. ප්‍රස්වාසය හරහා ඔක්කොම බලන ගියා එක තැනකට ඉතින්ද යෝගාවචර ගියාට පස්සේ තියෙනවා අම්පු ඇතුළටම ගිහිල්ලා බලු දෙක සංසන්දනය කරනකොට පිටේ ඉඳලා බලනකොට ආශ්වාසය ඉස්සලා ප්‍රශ්වාසය උණුසුමයි. ආශ්වාසය දිග ප්‍රශ්වාසය කොටයි වෙන්න පුළුවන්. නමුත් ඇතුළට ගිහිල්ලා බලනකොට පේනවා දෙකම එකයි. එතෙන්දී ආය පටලවිල්ලක් එනවා යෝගාවචරයට. දැන් මන් දොරවල් දෙකකින් ඇතුළුනේ. ඒත් ඇතුළට ගිහිල්ලා බලනකොට පෞද්ගලික ලක්ෂණ වෙනුවට ආස්වාසේ සහ ප්‍රස්වාසේ පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඉතින් ගියාට පස්සේ යෝගාචරයට සුතමේ ඥානෙ තියෙනවා නම් පනහල අහුරු කෙනෙක් නම් බුදුජානක සඳහන් කරනවා අර බද්ද වර්ගීය කුමාරවරුන්ට කිව්වා වගේ ඒ කුමාරවරු 30 දෙනා විනෝද ගමනක් යනවා. විනෝද ගමනක් යනකොට 29 දිනක් කුමාරවරු බැඳලා තිස්සෙනි කුමාර කුමාරයට කුමාරිකාවක් නිසා වෛශ්‍යාවක් ගන්න කුලියට. එන් ගිහිල්ලා ඔක්කොමලා ඇඳුම් ආයිත්තන් ගලවලා තියලා නානකොට අර වෛශ්‍යාව කියනවා මට නාන්න ආසාවක් නැහැ. ඕගොල්ලෝ නාන්නේ කියලා. ඉතින් අරගොල්ල බොහොම ලස්සනට දියට පැනලා කිල්ලකොල්ලෝ නටනකොට උන්ට දඹි ගහන්න ආස හිතෙනකොට අර ආමන්ඩි අර ගලවපු ආයිත්තන් ටික තේරෙන බඩ බැඳගෙන දුවල යනවා. අරගොල්ල පෙන්කෙල්ල එළියට එනකොට කුමර කුමරි ඇඳුම් මොකක්වත් නැහැ. ඊට පස්සේ අර තෙත ඇඳුම් පිටින් හැම තැනම කැලිය හොයනවා. මේ අමරියනවල බුදුහාමුදුර වාඩි වෙලා ඉන්නවා ගහක් මුල. ගිහිල්ලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මෙතන ඉන්න මේ ධර්ම කාන්තාවක් කී නැද්ද කියලා. බුදුරජාණන්සේ එතෙන්දී දැනගෙන හත්නගෙන මේ බාහිරේ කාන්තාව නොවනකොට උඹලා ගැන හොයාපල්ලයි. සැකයි අතර බද්ධ වර්ගීය කට්ටියට ඒ වගේ කාම ආශාවක පික්නික් එකක ඉන්නක මම මේ කාරණා තේරුණාද කියලා නමුත් බුදුරජාණන්සේගේ තියෙන මේ ශක්තියට තේරලා පස්සේ පැවිදිච්ච කතාවක් තමයි පොතේ සඳහන් වෙන්නේ. මේක තමයි වෙන්නේ. අපි මෙතෙක්කල් බාහිරේ ලෝකය ගැන, විශ්වය ගැන, පෘථිවිය ගැන, ගුරුත්වාකර්ෂණය ගැන, ඇටොමික් ෆෝසස් ගැන හොය හොය අගියාට කවදාද ආස්වාස ප්‍රසවාස දෙක දිගේ ගියාමත් හම්බ වෙන්නේ එතනම. එතෙන්දි වෙන වෙනස තමයි ආස්වාස දිගේ ගියත් ප්‍රසවාස දිගේ ගියත් මේ දෙක ඇතුලේ සමාන ගති පේන ලකුණ එනකොට තමයි තේරෙන පටන් ගන්නවා. ඇතුළට ගමන යන්න පටන් අරගත්තොත් කෙලවරක් කරන්න පුළුවන්. ඒ කෙලවරේදී සියල්ල පිළිබඳව සාමාන්‍ය ලක්ෂණ අල්ලන්න පුළුවන්. එළියට ගිය ගමන කද්දාකත් කෙලවර කරන්න බෑ. ඔය ෆ්‍රිජ් ඔෆ් කප්පා කියන මිනිස්සයා ටාව ෆිසික්ස් කියලා පොත ලියලා දැමයි තන අවුරුදු 25කට වැඩි. එයා දිගටම කියනවා භෞතික විද්‍යාව අනාතයි. භෞතික විද්‍යාව පිට හොයන්නේ කවදාකවත් කෙලවර කරන්න බෑ කියන. ඒකේ 20 වෙනි සංස්කරණය ලියලත් එයා කියනවා පුළුවන් නම් මම මේ කියන මතේ බොරු කරන්න Hindu ආගමෙන් හෝ බුද්ධ ආගමෙන් හෝ විද්‍යාවෙන් බාහිරය හොයන හැවිල්ල නන්නත්තරයි. හැබැයි එයා කියන්නේ නෑ ඇතුළත හොයන්නේ කියන එක. යම් යම් තැන්වල කියන සරුවචනසික හොඳටම දැනෙන්න ඇතුළට ගියොත් කෙලවරක් තියෙනවා කියලා. අන්නේ ගිහිල් වල යම් දවසක යෝගාවචරයට මේ ආස්වාසිතිකේ ගියත් ප්‍රසවාසිතිකේ ගියත් මේක ඇතුළට ගියාම තියෙන හුදු කම්පන චංචල ගතියක් විතරයි. මෙන්න මේ කම්පන චංචල ගතිය හරහා තමයි මේ ආස්වාසයත් හැදෙන්නේ ප්‍රස්වාසයත් හැදෙන්නේ පිම්බීමත් හැදෙන්නේ හැකිලීමත් හැදෙන්නේ වමත් හැදෙන්නේ ලකුණත් හැදෙන්නේ ඉස්සරහා බැලුවත් පැත්ත බැලුවත් කොයි එකක් එන්නේ මෙතනින් තමයි කියලා යම් දවසක පේරෙන්න පටන් අරගත්තොත් තේරෙන්න පටන් අරගත්තොත් එයාට බුදුජානකගේ ධර්මයේ අනු අටුවාචාර්ය වහන්සලා සඳහන් කරනවා මුතුවර සතිය තහවුරු වීම නිසා ආරක්ක පච්චපට්ඨාන තමන්ට තේරෙන තරම් ආරස්සයි මේ චිත්තක්ෂණය ඒ කියන්නේ සතිය හොඳට දියුණු කරගෙන ආනාපානය හරහා නැත්නම් ආස්වාද ප්‍රසවාසය හරහා මේ මැදට ගියාට පස්සේ ඒ ලැබෙන ඒ විවේකයේ ඒ ලැබෙන අරමුණේ අරමුණු කරන්න බැරි ගතිය නිමිත්තක් ගන්න බැරි ගතිය ඒකේ ආකාර නැති ගතියට ගියාට පස්සේ තේරෙට පටන් ගන්නවා කොයි කෙනා වුණත් නිවන් දකින්න මෙන්න මේ සංදිස්ථානට එන්න ඕනේ. මේ සංදිස්ථානය කොච්චර බලවත්ද කියනවනම් මේක කොච්චර ශක්තිමත්ද කියනවනම් ඒක ඒක අවබෝධ කරපු කෙනාගෙන් හොරකම් කරන්න පුළුවන් බලයක් ලෝකේ නැහැ. දවසක හෝ චිත්තක්ෂණයට හෝ යම් කිසි කෙනෙක් ඒක අත්දැකනනම් ඒ අත්දැකපු දේ එයාගෙන් අයින් කරන්න පුළුවන් බලයක් ලෝකේ නැහැ. ඉස්සල්ලාම නම් මේ පුද්ගලයා ඒක අවබෝධ කරන්නේ පරියන්කයට ගිහිල්ලා සත්‍ය නැතුව, අතපය හොල්ලන්නේ නැතුව ආස්වාස් ප්‍රස්වාස කියන පුංචි සූක්ෂම අරමුණක් කරා වෙන්න පුළුවන්. නමුත් ඒක මේ විදුරු බහඬ පොළවේ ගගහ විකුණනවා වගේ සක්මනේදී ඒ හැම දෙයකින්ම ඒ චිත්තක්ෂණයට යන්න පුළුවන් අරමුණ ආස්වාස වෙන්න පුළුවන් ප්‍රසවාස වෙන්න පුළුවන් ඕනම දෙයක් වෙන්න පුළුවන් නමුත් ඒක දිගේ බැහැගෙන ගියොත් ඕනම තැනකින් කැරකිලා ඉන්න මෙතන තමයි කියනකොට ඒ කෙනාට ඒ මොන ඉරියව්වේ හිටියත් කොතනක හිටියත් ඒ ලැබෙන ආරක්ෂාව ධර්ම ආරක්ෂාව යාගෙන් ගන්න පුළුවන් කෙනෙකුත් නැහැ ඒක කෙලසන්න පුළුවන් කෙලෙසකුත් නැහැ නිවන් ලබලා නැති වුණාට මෙවැනි දෙයක් භාවනාදී ලබන්න පුළුවන් ඒක ඕනේ නම් කියන්න පුළුවන් මරණින් මෙපිට කෙනෙකුට සන්තුෂ්තිය කියන එක සම්පත්තිය කියන එක අත්දක ගන්න පුළුවන් අරමුණ ගෙවන් කිරීම හරහා ආනෙතෙන් ගියාට පස්සේ ඇති වෙන ආරක්ෂාව ඒ පුද්ගලයා තේරුම් ගන්න එක භාවනාව කියලා කියනවා නම් ඒ තේරුම් ගත්ත ඒ ආරක්ෂාව හැම ඉරියව්වෙදීම හැම තැනකදීම කොයි වෙලාවක වුණත් ගන්න පුළුවන් තරමට ජීවන ජීවන චර්යාව සකස් කර ගැනීමට කියනවා බහුලීගත කිරීම කියලා. ඒක පෙන්ලා දුන්නාට පස්සේ ඔන්න මේක කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කටබඩ බඩන්නයි අනුන්ට මේ තමන්ගේ පුරාජේරු කතා කරන්නයි ලෝකෙට මේ පරකාසෙයි ඒක නෙමෙයි කරන්න තියෙන ඔබ ජීවන රටාව හදාගනින් මෙන්න මේ ආරක්ෂාව මේ චිත්තක්ෂණය නැවත නැවතත් නැවත නැවතත් හැම ඉරියව්වෙදීම හැම තැනදීම ගන්න ආන්න එකට කියනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා. ඉස්ලාම අපි අරක අවබෝධ කරගන්න එක තියෙනවා Nirodhe දැකීම කියලා. Nirodhe දැක්කා පස්සේ Nirodhe සාක්ෂාත් කිරීමේ වැඩපිළිවෙල ඒ පුද්ගලයා ලොණු මිදිස් කන මොලයක් තියෙනවා නම් තේරුම් ගන්න ඕනේ. ඒක බුදුහාමුදුරු කියලා දෙන්න එන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරු කියනවා ඔබට කවදා හරි මේ සීල ශික්ෂාව කියන එක තේරෙන්නේ භාවනාවකින් ගිහිල්ලා අන්නර වගේ ආරක්ෂක ස්ථානේ ඒ ඒ චිත්තක්ෂණය මොහතකටවත් බුද්ධ විඳලා පස්සේ තමයි. එතකන් ඔබ සීලය කියලා කරන්නේ කවුරු හරි කියපේනවා. කවුරු හරි දීපු අනපනතක්. යම් දවසක යෝගාවචරයේ භාවනා කළා අරමුණක් හරහා ඒ අරසාව දැනගත්තා නම් ඊට පස්සේ ආරක්ෂාව වැඩි වෙන ක්‍රමයට අනුග්‍රහ පහක් සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. සූතානුග්‍රහිත ලබන්නේ කියලා කියනවා. සූත්‍ර පිටකයේ අටුවාවේ පුළුවන් තරම් කරුණු කියලා කියනවා මෙන්න මේක වඩා වර්ධනය කිරීමට මෙන්න මේ මේ දේවල් කරන්න ඕන කියලා අහුම්කන් දීමෙන් අපි කියන බහුසුත ඥානහරා පොතේ දනමරා සූතානුග්‍රහිත දෙන්නවා. ඊට පස්සේ ඒක සාකච්ඡා කරන ඒවා දන්න ඒවා හැසිරෙන කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මට මෙන්න මේ මේවක් කළා දිනවා ඕක දන්නේ පොතේ කියන්නේ මටත් මෙන්න මෙහෙම වෙලා තියෙනවා ඕගොල්ලන්ටත් කොහොමද කියලා සාකච්ඡා අනුග්‍රහිතය දෙන්න ඕනේ සාකච්ඡා අනුග්‍රහිතයකින් තොරව අපි වැරදි මතයක් ඇත්ත කියලා හිතාගෙන ඉඳ තියෙනවා තුන්වෙනි එක සීල අනුග්‍රහිතයක් දෙන්න ඕනේ නැවත නැවතත් Tamanta ye අරමුණක ගැඹුරටම ගිහිල්ලා අරමුණ සියල්ලටම පොදු පොදු ලක්ෂණයට යනකම් බහින පාර මොන විදිහේ වචන කතා කරන කෙනාටද හම්බ වෙන්නේ මොන විදිහේ වචන කතා කරනට හම්බ වෙන්නේ නැද්ද මොන විදිහේ ක්‍රියා කරන කෙනෙකුට හම්බ වෙන්නේ මොන විදිහේ ක්‍රියා කරනට හම්බ වෙන්නේ නැද්ද මොන ඊට පස්සේ ඒකට කියනවා සීලානුකයිතය කියලා ඒ නිසා දුස්චරිතයන්ගෙන් වෙන් වෙලා සුචරිත පැත්තට යන්න සීලානුගහිතය කරන කෙනාට බහුලී කතකලියුතු යමක් තියෙනවා අඳුනගෙන තියෙන්නේ අඳුනාගත්ත දෙයට ගැළපෙන විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත දෙක හදාගන්න මුකදෙනේ කණුගෙන් තොරතුරු ඉල්ලනවා. මුකදෙනේ කණුගෙන් අහන කොහොමද කරන්න ඕන කියලා. ඒක සාමාන්‍ය බුද්ධිය. තමන් ළඟ තියෙන්න ඕනේ මෙන්න මේකයි බහුලීගත කරන්න ඕනේ. බහුලීගත කිරීම සඳහා මම බොරු කිව්වොත් හිතට ඇවිස්සෙනවා. සම්පත්පලාප කිව්වොත් කාලේ නාස්ති වෙනවා. පරස වචන කිව්වොත් තවත් හිතක් අවශ්‍යගෙන තමන්ට කටුකොලක් හදාගන්න. කේලම්බස් කිව්වොත් පටලවිලි හදා ගන්න. ඒ නිසා පුළුවන් තරම් ඒ සඳහා කට මෙන්න මේ විදිහට අර්ථ කර ගන්න ඕනේ. ද ක්‍රියා කරනකොට සතුම් මැදීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය වගේ දේවල් කරන්න ගියාම පුදුම විදිහට ඇවිස්සෙනවා. අර එතකොට අර ආරක්ෂක ස්ථානයේ Tamangen දුරස් වෙනවා. ඉතින් ඒ නිසා ආන්නේ විදිහට යම් කිසි කෙනෙක්ගේ ආරක්ෂා කළ යුතු දේ තේරුම් ගත්තට පස්සේ යනවා කටයුතු කරන්න ගියාට පස්සේ ඒකට උපමාවක් දෙන්න තියෙන කුලකාන්තාවක් ගැප් ගත්තට පස්සේ ඒ ගැප් පෙර හැර දෙන්නවා. ඒ ගැබ අරස කරන්න අර සෙල්ලක්කාර සෙල්ලම් කරන්න බෑ වෙනවා. ඒකට මාවකගේ නැත්තම් ගැප් ගත් කාන්තාවගේ හැසිරීම ඕනේ. ඊට පස්සේ තමයි යෝගාවචරය සදාචාරාත්මක වග වෙන්නේ. මෙන්න මේකයි මම රකින්න ඕනේ කියලා. අර ජාතක කතාවක තියෙනවා රජ කෙනෙක් ඒ සිටුවරය නැති වුණාට පස්සේ සිටුවරගේ පුතා මාලිගාවට කැඳවනවා. අර සිටු සම්සුරු දෙන්නේ. පණිවිඩේ ගිහිල්ලා ඒ මනුස්සයා එනකොට තරම පැත්තකින් උස්සගෙන පැනගෙන දූගෙන එනවා මාලිගාවට. රජුරෝ සීමන්තුරු කවුලෙන් බලා ඉන්නවා මේ මනුස්සයාගේ මොරච්ච ගතිය පේන්න බෑ. හැබැයි ඒ වුණාට ඒ සිටුවරයාගේ තාජාත පුත්‍රයා. ආර්වච රජුර කතාවල කියනවා මම මේ කැඳෙව්වේ ඒ තාත්තගේ වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඒ බුදුලේ බලාගෙන රාජ්‍යයට අවශ්‍ය වෙනකොට නායකතුරහක් දීගෙන මේ සිටතන්තර බාර දෙන්නයි ඒ ඒ හඳුනා ගැනීම කරන්නයි මම එන්න කිව්ව ඊට පස්සේ බොහොම රජුරන්ට ස්තුති කරලා බොහොම හොඳයි කියලා ඊට පස්සේ රජුරෝ බලහින්න යනකොට අසම බොහොම තැම්පත්ත යනවා පේනවා එතකොට රජුරෝ හිතනවා මෙයා කාට සිටු තනතුරු දීපු ගමන් මෙන්න ඇඳ කියලා ගෙන්නනවා ආය මාලිගාවට මාලිගාව මොකද උඹ එනකොට මේ උඩින් පැන පැන ආවා යනකොට එහෙම ගියේ ඒතකොට කියනවා එනකොට ආවේ පුරවැසියෙක් යනකොට ගියේ සිටුවරේ ඒ නිසා එයාගේ ඇසිරි වෙනස්. ඒ නිසා භාවනා කරලා මේ ජීවිතයේ මේ වගේ අපිට විවේක ස්ථානයක් ලබන්න පුළුවන්. ආරක්ෂක ස්ථානයක් තියනවායි කියන එක කරන තමයි කට පරිස්සම් කරන්නේ පොලිසියට බය නෙවෙයි. අල්ලෝගෙදර මිනිස්සු අනේ අපිට හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බනිනවට බය නෙවෙයි. එදන්න කට පරද්දාගත්තොත් මේ ලබාගත්ත විවේකේ නැති වෙනවා. එහෙම කියේ එහෙම එක දවසේ තේරෙන්නේ නැහැ. තුන් හතර සැරයක් අතපය පුච්ච ගත්තාට පස්සේ කට පුච්ච ගත්තාට පස්සේ මේ හිටම වගේ යම් යම් ක්‍රියාකාරකම් කරනකොට Tamange තත්ත්වේ ගෙලිනවා. කිරුණාට පස්සේ ඉතින් අඬා හොගාලා වැඩකුත් නැහැ. දෙයයන්ට ඇදලා වැඩකුත් නැහැ. ආයස්සරයක් ඒව පිළියම් කරගෙන එනකන් අර විවේකයේ පොරොත්තුව බලනින්න. එතකොට අර තීරණ පටන් ගන්නවා මේ දුන්නට මේ විවේකය, මේ අරසාව, මේ නිදහස ඒක රකින්න කියන එක ලේසි නෑ. එනිසා කියන බුදුජානනාංශයේ උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කියලා දෙකක් තියෙනවා. මේක උපේනවා කියන එක එකක්. ඒක අපිට මේ වගේ භාවනා මධ්‍යස්ථාන ඇවිල්ලා මේ වගේ භාවනා පිළිසක් එක්ක ඉඳලා උපයන්න පුළුවන්. මං කියන්නේ ඒක පුංචි වැඩක් හෝ හැලු කරනවා කියන එක නෙවෙයි. නමුත් කළ හැකි. නමුත් හෙට ගෙදර ගියාට පස්සේ ආ ඉතින් අර ඊතර ටිකක් පෙට්‍රල් ටිකක් පීරිසක් උඩ තිබ්බා වගේ උලකට බක් කාලා ගලවලා යනවා. ගෙම්බ ටිකක් අල්ලලා ප්ලාහක් උඩ තිබ්බා වගේ පැනලා යනවා. ඉතින් ඊට පස්සේ කියනවා ගෙදර ඉන්න මිනිසුන්ගේ දෝෂි. මේ මිනිස්සු මොනම දෙයක්වත් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක උපයන එක පුළුවන් වුණාට පස්සේ ඒක ආරක්ෂා කිරීම gederුන්නගේ දෝෂයක් නෙමෙයි. Taman ළඟ තියෙනවා ඒ සඳහා අනුග්‍රහ කටයුතු ක්‍රමයක්. ඒකට කියනවා සීල අනුග්‍රහිත කියලා. කාය වචනයෙන් ක්‍රියාවෙන් පුළුවන් තරම් අවුල්පාස වෙන පැති අයින් කරලා අර සමා සමාහිත වෙන පැත්ත කල්පනා කරන්න ඕනේ නොකරපු තරමට දඬුවම් හම්බෙනවා. 100%ක්ම හම්බෙනවා. ඒකට දඬුවම බය වෙන්නත් එපා දඬුවමට දොස් කියන්නත් එපා හොඳට මතක තියාගන්න ඕනේ මෙහෙම වෙලා මදි තෝත්තක తీරුවා මේක පස්සේ කරන්න එපා කියලා සමන්ටම අවවාද කරගන්න එකයි තියෙන්නේ. තක తీරුවා කියන්නේ මම ප්‍රේමයක් ඉන්න නැත්නම් අනික් වචන කියන එකයි තියෙන්නේ. ඒකට මේ අල්ලපකද මිනිසුන්ට බැලලා හරි ඒක හරියන්නේ ඇත්තට මේ දඬුවම් ලැබීම ධර්මයේ තියෙන සජීවීකම. තමන් වරදගත්තොත් ඒකට ලැබෙනවම සාදරයෙන් බාර ගන්න එකයි කියන්නේ. එහෙම තුන් හතර සැරයක් කොම්බකට රිවර්ට් වෙන්න වදිනවා. අනිත් එක ලෝකයක් තියෙනවා මේ අකමහා ලොකට භාවනාකාරය කිව්වට මේ අරක කරනවා මේක කරනවා කියලා ඒගොල්ලොත් අපි දිහා බලන්නේ චීන කණ්ණාඩි දාන. ඒකෝර කරන්නේ තියෙන්නේ මේට අඬුවක් උරව ගන්නවා වගේ ඉබ්බකට ඇතුලට ගත්තා වගේ පුළුවන් තරම් සංවර වෙන්න පටන් අරගත්තට පස්සේ ආරක්ෂක චිත්තක්ෂණය එහෙම නැත්නම් අර ඒ ඒ පිළිච්ච ගතිය, ඒ සම්පත්‍ති කරගතිය නිතර නිතර දැනෙන්න පටන් ගන්නවා. ප්‍රධානම මම දැක්ක මගේ ජීවිතේ මම දැක්ක දේ තමයි ආන්නේ ඒ විදිහට මේ ආණ්ඩුවට බයේවත් ආදායම් බද්දට බයේවත් රට්ටු නලවන්නවත් නෙවෙයි. තමා විසින්ම තමන්ගේ විනය ඇති කරගන්න මිනිස්සයා අඳුන ගන්න පුළුවන් ගැතියත් එයා කෙරේ ආකර්ෂණයකුත් තිබේ මේන්න පටන් ගන්නවා. ඒක තමයි ශාසනයක් තියෙන එක අපිට තියෙන ලොකු ලාභේ. තව කෙනෙකුත් ඒ වැඩේ කරනවා. එතකොට ඉබේම එයත් එක්ක ඉඳ ගියාන් පස්සේ අපිට ඒ කට්ටියගේ චාරිත්‍ර වාරිත්‍ර ටික ඉස්සනම් ඒවා පේන්නේ නිකන් කිසිම රසක් අඳුර නැති මිනිස්සු ඒ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන අය නෙවෙයි. ඒගොල්ලෝ වෙනම භාවනා කාර්යවල දැන් Tamanටත් ඒකට යන්න ඕන වෙච්චාම ඒ අත්තන්ගේ හවුහරන ඕන. එතකොට ඒන සීල ශික්ෂාවයි අපි බයර කරන සීල ශික්ෂාවයි අතර වෙනසක් තියෙනවා. ඒ ආරක එතකොට තියෙනවා සීලබ්බත පරාමාසයට වැටෙනවා. ඒව නිකන් මේ අනකට යටත් වෙනවා වගේ. නමුත් මෙතන ඒක කරන එක ආත්පසම වෙනස්. ඒකෝට තේරෙනවා මේ Tamanta එක තැනකට ගිහිලා විවේක වෙලා මේ අරමුණක නිමිත්තක ආකාරයක ලිංගයක හරහා අනමුත්ත අරමුණක් නිමිත්තක් ආකාරයක් ලිංගයක් නැති තැනට යන්න මේ පුළුවන් හැකියාව සීල ශික්ෂාවෙන් තොරව රකින්න බෑ. ඒ වගේම සමාධි ශික්ෂාව ඒ මත කරන්න ඕනේ. ඒතර මේ සමාධි ශික්ෂාවේදී මොකද්ද එල්ල කරන්න ඕනේ මොකද්ද බලන්න ඕනේ කියලා මුල් මුල් සැරේදී නම් පොඩි දරුවෙකුට හැන්දෙන් කවන්නා වගේ කවන්න වෙනවා. අන්තිම යනකොට Tamanට අහම්බ කරගෙන කන්න පුළුවන්. ඒ නිසා එවැනි සතියක අරසාවක් දැනෙන පටන් අරගත්තට පස්සේ නැත්නම් ආරක්ක වච්චපට්ටාන ගියාට පස්සේ ඒ සතියට ආසන්නයෙන් බලපාන කාරණා නැත්නම් සතියට උදව් කරන කාරණාව පෙන්වන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන තමන් මුලින් මුලින් සත කායානුපස්සනාව කරනකොට වෙච්ච වැරදි ටික විතරමයි තමන්ට ආධාර උදව් කරන්නේ. සතිය වැඩි වීමට පටන් ගන්නකොට තමන් කරපු වැරදි ටික තියෙනවනේ. මෙන්න මේක වැරදි. මේක වැරදි කියලා තමන්ගේම අත්දැකීමෙන් දැබ්බපු ටිකමයි තමන්ට ඉස්සරහට යන්න උදව් වෙන්නේ. එතෙන්ට එනකම්ම නම් හිතන්නේ මුල් කාලේදී අපරාධ කාලේ නාට්‍ය කරා මේටදී කේටි ක්‍රම ඇති හොඳ සමීකරණ ඇති ආසයාගේ ආශිර්වාදයෙන් කරන්න තිබුණයි කියලා කද්දාකවත් නැහැ. ඒ තමන් එතෙන්ට එනකම් ගත කරපු අත්තරදි ටික පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා ඒ අත්තරදි වැඩි නම් ඒ කෙනාට ලෝකේ ඕනම කෙනෙකුට කමටහන් දෙන්න පුළුවන් කියලා. තමන් අංගාවක් අත්තරදි කරලා තියෙනවා නම් ඒ තරම් දැනුම් සම්භාරයක් හම්බ වෙනවා. ඒ නිසා කවුරු අත්තරද්දක් කරත් වෙනවා අත්තරද්දක් නෑ. ඕක මෙන්න මේම කාරණා තියෙනවා. මෙන්න මේ පැත්තේ යන්න කියනකොට අර වැඩි ප්‍රදේශයක හැසිරිච්ච කෙනාට විශාල ලෝක සාසනික සේවාවක් කරන්න පුළුවන්. ඒ බුරුමේ ඉන්නවා මේ අනගාരികයත්ෝ යත්තු උඟක් වෙලාවට ඔය එක්ක ඇහක් පෙන්නේ නැත්තම් කනක් ඇහෙන්නේ නැහැ වගේ පැවිදි වෙන්න පින නැහැ. නමුත් ලොකු නිස්සරණ අධ්‍යාසයක් තියෙනවා. ඒ අත්තන්ට යතේ කියලා අනගාരികකමක් දෙනවා නිකන් පාප්පාන්තේ බලනවා වගේ තොප්පියක් දානවා. ඒක ලියලා ගුරු අඳින්නේ. සිවුර වගේ නෙවෙයි ගුරු අඳින්නේ. ඉතින් එයාට අයිතිවාසිකමක් තියෙන ඕනේ පන්සලට ගියොත් නතර වෙන්නේ. දවස් හතක් ඉඳ දෙන්න ඕනේ. ඉතින් ඉන්න දෙනා මේ හාමුදුරුවෝ කියනවා ඒ පන්සල්වලත් මේ හුඟක් වෙලාවට බුරුමේ ඉස්සරහ තියෙන දැනට සමර්ථයන් තියෙනවා පින්න පාතෙන්මයි යපෙන්නේ. ඉතින් හාමුදුරුවෝ ගියාම කියනවා මේ මෙයාට ඉඳලා එයාට අයිතිවාසිකම් තියෙනවා පන්සලේ තියෙන වතුර ටිකක් බොන්න ඕන දෙයක් ගන්න. මොකද අනගාരികයි. මෙන්න මේ පැත්තේ පින්නපාත ඵලයන් කියලා අපි යන වීතිය මේකයි කියලා කියනවා. ඉතින් මේ පරිම ස්වාමීන් වහන්සේ විහිළුවට වගේ කියන ඒ මනුස්සයාට වීදිය ටික යනකොට කද පිරෙන කදක් අරගෙන යන්නේ භාවනාව මේ. සංජානනය යනකොටත් කැපකාරයක් කදක් අරගෙන යන්නේ වැඩිපුර හම්බෙච්ච ටික දාන. අර මනුස්සයා Tamanට ඇති වෙලා මේ කාගෑරි ළඟට ගියාම පාර කොහෙද කියලා අහන්නේ මේ මනුස්සයා තව බට් ටිකක් දෙනවා. ඉතින් ඊට පස්සේ මොකොත් කරන්න බෑ ඊගා මනස ළඟට යනවා පාර හනේ මනසත් බත් ටිකක් දානවා. අන්තිමට යනකොට පාර වරදින්න වරදින්න කඩබර වෙනවා කියලා. ඒ නිසා මේ භාවනා මාර්ගයේ පාර වරදින්න වරදින්න තමයි ධර්ම විශාල පොදියක් හම්බ වෙන්නේ. දැන් මම වගේ මනුස්සයෙකුට මෙච්චර මේ ධර්මය හම්බෙලා තියෙන්නේ ඒ තරම් වරද්දලා තියෙනවා. නොකාව කැමනක් නැහැ. නොඉඳපු ලැජ්ජාවක් නැහැ. කාගෙන කාගෙන යනකොට මේ හම්බෙන හැම තැනකදීම පස්සේ තේනවා මේ தත්ත්වයට පත්වෙච්ච කෙනාට මේ Taman වරද්දාගත්තේ කියලා කියනකොට ලොකු සහෝදරකමක් ඇති වෙනවා. පොතේ තියෙන ධර්ම නෙවෙයි මේ කතා කරන්නේ. ඒ නිසා ඉතින්ද එනකන් මේ මගේ සතිය සති භාවනාවට සතිපට්ඨානයට නැත්තම් මේ අරසාවට මම යම් ආයෝජනයක් කරාද ඒ ආයෝජන සේරම වැරදි. නැත්තම් අත්තරදි. එහෙම නැත්තම් පටලවාගෙන. ඒ සේරම ටික තමයි ධර්ම මල්ලක් බවට පුඤ්ජයක් බවටපත් වෙනවා. ඒකෝර තේරෙනවා ඒ ටික අපි ඔච්චර කල් ඇඹුලයි පැංගිදී අත්තරදී ආත්ම නිෂේධනයක් ඉච්ඡා බංගත්තට හේතු කරගත්තට මේ ਸਰවචන්නසේ ජාතක කතා කියලා මොනවද කිව්වේ පන්තිය 50. ඒ ජාතක කතාවල එකම එක වැරද්දයි වෙලා නැත්තේ බොරු කියන එක. අනේ සේරම කරලා තියෙනවා. බොහොම ලස්සන බුදු වෙලා කෙලින්ම කියනවා මම මෙන්න මේ මේ වැරද්ද කරලා තියෙනවා. කිසිසේත්ම ලැජ්ජාවක් නැත්තේ නෑ. ඒසකොට ඒ අර චෙකස්ලෝන්ගෙන් හාමුදුර කෙනෙක් අපිත් එක්ක ඉදාසෝරික පැවිදිලා ඒ සංස කියනවා ජීවිතයේ ඕනම කෙනෙක්ගේ ඕනම වැරද්දක් 550 ජාතිකේ තියෙනවා. උඹට 550 ජාතිකේ එහාට ගිහලා වැරදි කරන්න බෑ. ඒ ඔක්කොම ලියා කදිනලා තියෙන ඔක්කොම ජාතක. කුණුවරබ නෙවෙයි. කුණුවarp නෙවෙයි. ඕගොල්ලෝ කියවලා බලන්න පැවිදි වුණාට පස්සේ තමයි ටිකක් සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ කීවේ එනකොට හම්බ වෙන්නේ මේ භික්ෂු භික්ෂුණී විභංගේ මේ මේ විනය පිටකේ මේ ලෝකේ තියෙන ඊටාම තිත්තම කුණුවarp සේරම තියෙනවා. මොන්නම දෙයක්වත් අඩු නැහැ. මොනම දෙයක්වත් අසංගතත් නැහැ. ඒක බොහොම වටින දේ. ඒ නිසා මම මම මේ පැවිදෙන් ඉස්සර හරියට කොල්ල කෙල්ල ආශ්‍රය කරා බොහොම මේ සමාජශීලී ජීවිත ගත කර දන්නටත් එහෙම තමයි. ඉතින් කොහොම හරි අර ඒ මගේ ආශ්‍රය කරපු මේ ළඟින් ආශ්‍රය කරපු කෙල්ලෝ මට පස්සේ බනින පටන් ගත්තා දැන් දිවුරක් දාගෙන වටත්තක් තියාගෙන අයියා වෙලා අපිත් එක්ක ඉස්සර වගේ කතා කරන්නේ නැහැ. ඕම නෙවෙයි. අත්නම් සතිය තියෙනවනම් ඇයි අපිත් එක්ක ඉන්න බෑ. හොඳට සතිය තියෙනවා සතිය වෙනවා වෙන්න වගේ ඉන්න බැරි කියලා. මම බැරිකමකුත් නැහැ. නමුත් මේකම ලේසියි. ප්‍රශ්න අරගෙන උත්තර දෙනකොට මේ ක්‍රමේ ලේසි කියලා. ඊට පස්සේ කෝ නෑ නෑ නියම අත්දැකීම ලබන්න නම් කෙලින්ම අපිත් එක්ක ගැටිලා ඉඳලා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මං කිව්වා මම උඹලට එකක් කියන්නම්. උඹලා ගෑනු වශයෙන් උඹලා උඹලා ගැන දන්නවටදී මං උඹලා ගැන දන්නවා මොකද මම විනය පොත කියවලා තියෙනවා. උඹලට ඕන නම් ගෑණියක් කියන්නේ කවුද කියලා දැනගන්න විනය පොත කියවපම් බුදුරජාණන් වහන්සේ අහවල් දේ කියලා පැත්තකට දාන්නේ සේරම දිගාරලා පෙන්නලා මේ හොඳ නරක සભ્ય අසભ્ય කතාවක් නැහැ. ධර්මයේ යථාර්ථයේ ඇති හැටි දැනගන්න. ඒ වගේම මිනිහෙකුට මිනිහෙක් කවුද කියලා දැනගන්න. ධර්මයේ විතරක් ඉගෙනගෙන බෑ. ධර්මයට සාපේක්ෂව විනය යන්න ඕනේ. ධම්ම සන්දෝෂෝ විනය සන්දෝසා. විනය සන්දෝෂෝ ධම්ම සන්දෝසා. මේ විනය පිළිබඳ දෝෂ සහිත නම් මේ ධර්මයේ ඒකාන්තම දෝෂ සහිතයි. උඹේ ධර්මයේ පිළිබඳ දෝෂ සහිත නම් උඹේ කාන්ත විනය පටලවාගෙන තියෙනවා. මේ දෙන්නා නියුන් සහෝදරයෝ වගේ ඉන්න ඕන. හැබැයි ධර්මයේ ඉස්සරහින් ඉන්න ඕන. ඒ නිසා භාවනා කරලා ඒ Tamanට ආරසාව දන්නව. ඒක මම ඇති කරගන්න ඕනේ කියලා මේ මිනිසයා සීලයක් සීල ශික්ෂාවක් සමාධි ශික්ෂාවක් ප්‍රඥා ශික්ෂාවක් කරනකොට එයා ඒ කරන හැම වැඩක්ම සාධාරණීකරණය කරන්නේ Tamanගේ ඇතුළෙන්මයි. මම මේ දේ කරන්නේ ඇයි? ඉස්සර වගේ අනුන්ගෙන් අහන දෙයක්වත් නැහැ. අනුන් ඇවිල්ලා අපිට පණක් පනවන්න දෙයක්වත් නැහැ. සර්වචාන්සේ ලස්සන දෙක පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයා එnde ende ende ende අර වගේ ඒ ඒ ඒ ගමන යන කල්යාණ මිත්‍යන් සමග එකතු වෙලා ඒකට අදාළ අඩුම කඩම සකස් කරගන්න ඉස්සලා රහසේ පටන් ගන්න. ඒ කියන්නේ අර කාමයේ සඳහා විකටි වෙන් කරගත්ත සිත් පූර්ණ කාලයෙන් පොඩි පොඩි වෙලාවක් අරගෙන ඒ වගේ ධර්ම අවබෝධය පිණිස සාකච්ඡාව පිණිස සීලය අර්ශකරනද සමාධි වඩන්න ප්‍රඥා වඩන්න කරගෙන කරන යනකොට පුදුමාකාර ලාභයක් එන්න පටන් ගන්නවා අර තිබුණු අවුල් පාස වෙනුවට මේකේ තියෙන මේ මේ කිසියම් මම මගේ වචනෙන් කියන්නේ අපි දානයත් සීලයත් භාවනාවක් කියලා මේ කියන ගිහි ප්‍රතිපදාව හෝ නැත්නම් පැවිද්දෙකුට මේ යෝගාවචර කොට තියෙන සීල සමාධි ප්‍රඥා කියන මේ තුනේ හැම ජයග්‍රහණයක්ම නිතරම ජයයි. කිසිම ෆයිට් එකක් දෙන්න දෙයක් නැහැ. මේ හොරකම් කරන ලෝකේ දානයක් දෙන්න මොන ෆයිට් එකක්ද තියෙන්නේ? හොරකම් කරන්න විවිධාකාර ක්‍රම සහ විදි ඕන දානයක් දෙන්න මොකද්ද තියෙන්නේ ප්‍රශ්නේ? මොන ප්‍රශ්නකට ඕනෙම කෙනෙකුට මෙන්න මේ ගණන් කියලා ගනි. කිසිම ප්‍රශ්නයක් නැහැ. බුදුන්සේ කියන්නේ මේ තරු අතර හඳ දිනන්නසේ දන් දෙන මිනිහා මේ මසුරු ලෝකයේ බබලනවා කියන්නේ. ඒක මේ උඩරට නැටුම්, පාසල නැටුම්, වට්ටක නැටුම්, අනම්මන නටන කෙනෙක් අතර ඉඳගෙන ඉන්නේ. මොකද ප්‍රශ්නේ? බැරිකම වෙනව දෙයක්. නිකන් අතපය අකුලගෙන ඉඳගෙන ඉන්නවා කියුවට පස්සේ මොන ප්‍රශ්නයක්වත් නැහැ. විපස්සනා කරනකොට අරකට හැප්පුණා මේකට හැප්පුණා අරක විවේචන කරා මේක විවේචන කරා ප්‍රතික්‍රියා නොකර ඉන්නේ නොකරිනකොට ලැබෙන ලාභේ නිතරම ජයක් හම්බ වෙන්නේ. ඒ නිසා අපි මෙතෙක්කල් ඇස් හොඳට තිබේනම් යන්න පාරක් තිබේනම් කිම බැදිවල යන්නේ මම මුලා වූ එකේ කුසී. ඊට පස්සේ දැන් ඇස් පේනවා පාර පේනවා. මොකද මේ ලඳු ගන්න දුවන්නේ. ඒ පාට ගියාට පස්සේ අනිකත් ඊර්ෂ්‍යා කරන තරමක් එනවා. මොකද අනිකල රණ්ඩු කරලා දිනනවා ඒ නිසා පැත්තකට ඉඳලා අස්සන් ටික නෙලා ගන්නවා. අර දඟලින මොකුත් නැහැ. අනේ එතකොට තේරෙන පටන් අර ගන්නවා මෙවැනි ආරස්සාවක් නැති මේ හුදී ජනතාව රජ්ජුරෝ වේවා රටවැසියා වේවා දොස්තර වේවා ලෙඩා වේවා අම්මා තාත්තා වේවා දරුවෝ වේවා ගුරුවරු වේවා ශිෂ්‍යෝ වේවා පුදුමාකාර අසහනයකට ගත කරන්නේ. ඒ අසහනේ අනික් කෙනෙකුට කියනකම් ඉවරයක් නැහැ. අනික් මනුස්සයෙක් තිනවා හරි ඔයා කියලා ඉවරනකම් අනේ ඊට පස්සේ මම හිතලා පොඩ්ඩක් අහනවා. එයා ඉතින් ඊගාවේ කරාට කියනවා දවසේ පැය 24 මත්. නව කතා කියලා රේඩියෝ එකේ කියලා ටෙලිවිෂන් එකේ කියලා සේරම තියෙනවා නూరుව වැදින්. එමුනේ මේකදී පෙන්වලා දීලා තියෙනවා මේ ආරක්ෂාව මේ විදිහට ලබා ගත්තට පස්සේ ඒක නිතරම ජයක්. හැබැයි මම කියන විදිහට එනකොට ඉතින් ගොඩක් කල් ඉස්සරහට ගිහිල්ලා සෑහෙන ඉදිරි ප්‍රගතියක් තියෙනකොට නමුත් පටන් ගන්න කාලේදී දුර්ලභමක් තියෙන බව ඇත්ත. නමුත් අපි ඉන්නේ අවුරුදු 2600ක් විතර මේ කරපු ලෝකයකනේ. එහෙම නැති වුණොත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ මනුස්සයාට ඒකාන්තයෙන්ම සීලෙන්තරව සමාධියෙන්තරව ප්‍රඥාවෙන්තරව ආරස්සාවට හේතු වෙන්නේ. තමයි නිතරම දැනෙනවා අනාරක්ෂිත භාවයේ කොටින්ම කියනවා නම් අනාරක්ෂිත භාවයට ඇතුලින් වැඩ කරන්නේ බය කියන එක බුදුජානකේ බය කියන එකට දෙන නම තමයි කෙලස් කියන්නේ. කෙලෙස් සියල්ලටම තියෙන නම තමයි බය. ඒ නිසා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම බයෙන් ගත කරනවා. සත්තුන්ගෙන් සිංහා බයක් ඇති නැති කෙනෙක්. ඒ නිසා බය පිළිබඳව නැති භාවය පෙන්වන්න බුදුන්සේ කේසර සිංහික් පෙන්වනවා. ඒ වගේම මේ ලෝකේ සරුවච්චන් වහන්සේ අභීත සිංහනාද පවත්වනවා දසක් 10ක් වෙච්ච තථාගත බල පෙන්වනවා කිසිම කෙනෙකුට බයක්. ඉතින් මේ පිටේ ඉන්න කට්ටියගෙන් බයෙන් ගැලවිච්ච කෙනෙක් නෑ. රහතන් වහන්සේ කියලා කියන්න පුළුවන්. නමුත් ප්‍රශ්න තියෙන රහතන් වහන්සේ කියලා ඉතින් කෙනෙකුත් නෑ. අකින්න කියලා දෙයක්වත් නෑ. ඉතින් ඒ නිසා අපි ළඟ බයක් තියෙන හැම වෙලාවෙදීම අපි ඒකට හේතු කරුණු හොයනකොට අනිවාර්යයෙන්ම ආත්මවාදයක් ගන්නවා. ඒ බය මට අසවල් එක නිසා ඇති කරේ. ඒ බය නැති කරන්නම් මට සීල සමාධි ප්‍රඥාවෙන් තොරව පිස්තෝලයක් ඉනේ ගහගෙන තියාගන්න. නැත්නම් පිටිපස්සෙන් ආරක්ෂක නිලධාරියෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්න ඕන. නැත්නම් බැංකුවේ මට මෙච්චර සල්ලි ටිකක් තියෙනවා. එහෙනම් තමයි විශාල පවුලක් ඉන්නවා. මෙන්න මේ ටික තමයි ආරක්ෂාව කියලා ගන්න. ඒ නිසා අපි හැම වෙලාවෙදීම ආරක්ෂාව හෝ ආරක්ෂාවට ඵලය වශයෙන් බාහිරේ හොයන ගතිය තියෙන තාකල් ඒ මනුස්සයාගේ ඒ බය කවදාකවත් නැති වෙන්නේ නැහැ. නිසි ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. නමුත් ਸਰවචනාංශයේ මේ මහා නිදාන සූත්‍රය පෙන්නනවා ඒ ආරක්ෂාවට ඇත්ත හේතුව හොයන්න ඕනේ නම් අරසාවට ඇත්ත හේතුව මසුරුකම කියලා. මච්චරියම් පච්චා අරක. අපිට යම් තැනක ඒ බයක් ඇති වෙලා තියෙනවා ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇති වෙලා තියෙනවනේ ඒකට ඉස්සරහින් තියෙන්නේ මසුරුකම මසුරුකම් බාහිර එකක් නෙවෙයි. තමන්ගේ චිත්ත tattya. නමුත් අපිට කවදාකවත් ඒක මේ හරියට අර දේශනා මහරජු මුලින්ම මතක් කරා වගේ අපි මැරෙන්න හේතුව, ලෙඩ වෙන්න හේතුව, වයසට යන්න හේතුව හෙව්වොත් අපි নানা ආකාර හේතු දුන්නට මේ මැරෙන්න හේතුව, වයසට යන්න හේතුව, ලෙඩ වෙන්න හේතුව උප්පත්තිය කියලා මොකටද කල්පනා කරන්නේ? ඉපදිච්ච එකයි මේ මරණයට ලෙඩ වෙන්න හේතුව කියන එකයි බුදු ජානසපය. හේතුප්‍රත්‍ය. ඒ වගේම සර්වඥයන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට ආච අරසා පිළිබඳ සැකයක් තියෙනවා නම් බාහිරේ හොයන්න කලබල වෙන්න තක්කමක් වෙන්න ඉස්සර වෙලා තමන් ආධ්‍යාත්මික පැත්ත හොයන කෙනෙක් නම් ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී කියන ප්‍රතිපදාවට නම් යන්නේ සතිය හරහා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා යනවනම් බාහිරේ අරස හොයන්න එක ප්‍රශ්නයක් නෑ ඒක తాවකාලිකව අර උණ බහිනකොට අයිස් බෑග් එකක් තිබ්බා වගේ උණ බහිනවා ලෙඩේ හනිපෙන්නේ ඒක රෝග ලක්ෂණ විතරයි සනීපෙන්නේ මච්චරිය කියන එක තමයි පෙන්වන්නේ මසුරුකම තමයි ඒක එකනා මේ මට මගේ කොටස කඩා ගන්න තියෙන මසුරුකම තමයි පෙන්වන්නේ. ඒක නිසා ඒ ධිකරම ඊට පස්සේ මේ මසුරුකමට හේතු වෙලා තියෙන්නේ මගේ කොටහ කියලා අල්ලගන්න එක. මේ මේක මගේ. ඒ පරිග්‍රහය නැත්නම් මේ උපාදාන කරගත්ත කොටසක් තියෙනවා අපිට. ඒවට අපි ද්‍රව්‍ය වශයෙන් ක්ලේශකාමයේ කරන වස්තුකාමයේ කරන අඹ දුවා දරුවන් රත්තරන් අමු රත්තරන් හටපු රත්තරන් වගේ තියෙන දේවලුත් වෙනවා. එහෙම නැත්නම් රුචි අරුචිකම් කියලා දෙකක් තියෙනවා අපිට. මේක මගේ රුචිය, මේක මගේ අරුචිය කියලා ඒක අපි පුදුමාකාර ඇල්ලිලා කල්ලුදී. හැබැයි අපිට මතක නෑ මේ රුචි අරුචිකම් දෙක අපි මේ ජීවිතේ මඟදී අල්ලාගත්ත දේවල්. මේක එනකොටගෙන අපි එකක් නෙවෙයි. මේ ආගන්තුක රෝගයක්. නමුත් මේ රුචි අරුචිකම් දෙකට තට්ටු වුණොත් උන්නාමලා පේන්නේ නිසා මේ පරිග්‍රහ කරගත්ත මේ රුචර්චුකාන් ටික ඇත්තටම අපි දන්නෙත් නෑ හරියට. ඒක ඇත්තටම හොඳ තැනකට යොමු කරයිද අපිට සුභසිද්ධිය ගෙනත් දෙයි දන්නේ අපි අත්නෝමතිකව ඒ රුචර්චු රකා ගැනීම සඳහා මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු කියනවා. ඒසයි අල්ලගත්ත පරිග්‍රහ තියෙන තාක්කල් ඒකට කවුරු හරි මැස්සෙක්වත් ඇහුනොත් කවුරු හරි ඒකට වචනයක්වත් කතා කරුවොත් පුදුමාකාර ඒ මසුරුකමක් සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒසයි පරිග්ඝහ තමයි කෙනෙකුට මසුරුකම ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ පරිග්ඝහ කියලා කියන්නේ මම අනින් වගේ නෙවෙයි. මම වෙනස්. මම අරකින් වෙනස් මේකෙන් වෙනස් කියලා අපි කැපිපෙන්න හදන කතියක් තියෙනවා පරිග්ඝහ තියෙනකම්. ඉතින් බුද්ධ ඥානසිකෝයේ තියෙන සංඝ සමාජයේ ඒකට දීපු උත්තරේ තමයි සංඝයා සංඝ සමාජයට ඇතුළු වෙනවා නම් දේවල් සාංගිකයි රහතන් වහන්සේ එදා පැවිදි වෙච්ච පෘථජ්ජනය දෙන්නට සමානව කටයුතු කරන්න. රහතුණා කියලා පේන්න කටයුතු කරන්නත් එපා. ඔක්කොම තියෙනවා. ඒකට ඒවයි පරිග්‍රහ කරන්න දෙයක් නෑ. දැන් ඒව ඇත්තට මේ තරම් ක්‍රියාත්මක වෙන්නේ නෑ. කෙසේ නමුත් ඒකට කියන සමාජය තමයි සංඝ සමාජය කියලා කියන්නේ. ඒ වගේ දැන් අපි මේ දවස් 7-8ක් මේක ගත කරා. මේ ගත කරන මේකේ තියෙන අයිතිවාසිකම් සහ පහසුකම් අපි කොච්චර ලස්සනට අදාත් දාගත්තද? දැන් හිත යනකොට අපිට ඔක ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන මයිකල්ට කියලා එකයි ලබන අවුරුද්දේ කැමති නම් දෙන්න ඒක ඉච්චරයි. කිසිමකට අපි මේකෙන් පූර්ණ වැඩක් ගන්නවා. දැන් ගෙදර ගෙදරවල දොරවල මේම බෑනේ අපිට දාලා ගියාට මොකද ඒක පිටිපස්සෙන් අපි වෙලවනවා. ලයිට් දාලා රෑ ලයිට් දාලා තිබුණ නැත්තම් හොරු බින්දින්න ඉඳී තියෙනවා. කාර් එක වරින් වර ස්ටාර්ට් කරුවේ නැත්තම් බැටරිය බහින්න ඉඳී තියෙනවා. ඒ දූවිලි ටික හරි මේ පිස්සේ නැත්තම් අනම්මන ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනවා. ඒව එල්ලව එල්ලව නිකන් හරියට මේ මේ විස විදපු ඊතල වගේ යන යන තන හරහා යනවානේ. මේක පරිග්‍රහයක් නෑ. මේ මේ පරිභෝගයේ පරිග්‍රහයක් නෑ. ඉතින් ඒක තේරෙන්නෙත් නෑ. මේක පේන්නේ නිකන් නැති වෙරි කට්ටියට තියෙන වැඩක් වගේ. නැති බර නෙවෙයි ඇති හැකි කෙනෙකුටත් තියාගන්න තියෙන මේක තමයි කරන්නේ. ඒ පරිග්‍රහය අපි අකමැති වුණත් අපිට දුක් දෙන මේ පරිග්‍රහයක් ඇති වෙන්නේ මොකද අපිට බැසගත් මති මතාන්තර අජෝසනේ කියලා හරුවත්ංශය සඳහන් කරලා තියෙනවා ඒකට විකාර ඒක තියෙන විකාර ස්වරූපෙ පෙන්නනවා මේ අපි හැදිච්ච පරිසරය අපි හැදිච්ච සංස්කෘතිය අනුව තමයි අපි මේ එක එක දේවල් අල්ල බදාගන්නේ අපි නිකන් සිංහල බෞද්ධ වුණොත් මේ පෞගේ දවසවල ප්‍රභාකරන් කියනකොට තද වෙනවා භාගන කියනකොට මයිල් කෙලින්ලා එනවා කන්න ඕන මරන්න ඕන කපන්න ඕන කොටන්න ඕන කියලා තමයි කියන අනිත් පැත්තෙන් සියලු සත්‍යෝ සෝපත්ත්වා කියලා නවගුණ වෙලක් ගණන් කරනවා. ඒනොට ප්‍රභා කරන්න බෑ මොකද ඒක ಜಾතිවාදී ඒක වෙන්න බෑ කියලා. ඉතින් ඒක නිසා කියලා කියනවා උඹ ඉපදුනේ මුස්ලිම් මිනිසෙක් වශයෙන් අරාබි කරේ නම් උඹට කියවන්න හම්බෙයි කුරාණ කියලා පොතක්. ඒකෙත් තියෙනවා අපාය සහ දිවි ලෝක කියලා එකක්. ඒකේ අපාය පෙන්වන්නේ කුරාණේ. තද්දම තද පිච්චෙන ඌෂ්ණ සහිත තැනක් කවදාකවත් වතුර නැ නිල්ලක් දකින්න හම්බෙන එක තමයි අපාය. කුරානයේ සඳහන් විදිහට දිවි ලෝකය කියලා කියන්නේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දියවැල් සහිත වූ ලස්සන නිල් පාට දෙයක් තමයි දිවි ලෝකය කියන්නේ. ඒ සම්බර කවදාද එකට යන්නුනා නම් ඉතින් ආය තව ස්වර්ගයක් කොමද? ඒක ටිබෙට් රටේ තියෙනවා මහායාන බුද්ධ ආගමේ පොත ඒකේ තියෙනවා උඹ වැරදි වැඩක් කළා අපායකොත් අන්තිම සීතල අන්තිමටම අමාරු තැනකට යන්න වෙන්නේ. උඹ ජීවි රෝගේ ගියතම උණුසුම් සහිත හොඳ තැනකට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අරාධිකාරයගේ අපාය තිබිටරක. දිවි ලෝකේ. මුගේ දිවි ලෝකේ ආරාභියේ. ඉතින් උන් මේ දෙක අල්ලන කොච්චර රණ්ඩු වෙනවද බලන්න උන්ගේ දරුවන්ටත් කියලා දෙනවා අපාය නම් මෙහෙමයි ජීවිලෝ කා මේකයි කියලා ඉතින් ඒව අල්ලගත්ත පස්සේ ඌව කොච්චර කනවද කියලා කිව්වොත් ඒ ටිබෙට් ජාතිකේ කරාබියට ගියත් මේ අදහස අතාරින්නේ නැහැ අර විකාරයේ ටිබෙටට ගියත් අතාරින්නේ. මේ අජෝසනේ මේ අල්ල බදා ගන්න ගතිය තියෙන තාක්කල් අපිට අපේ කියලා දෙයක් තියෙනවා මගේ කියලා දෙයක් තියෙනවා. ඒක රකින්න පුදුමාකාර මසුරුකමක්. ඒක පැද හැලහැප්පීමක් වෙනවා පුදුමාකාර ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. බුදුජානනාංශයෙන් පෙන්වන්නේ මේ පද්ධතිය මේ ආරක්ෂා පිළිබඳ පද්ධතිය, මසුරුකම් පිළිබඳ පද්ධතිය, පරික්ක අජෝසන ගත්තොත් මේක මම කළ දෙයක් කියලා කෙනෙකුට කියන්න පුළුවන් දෙයක්. සයන්කත මේ මම හදාගත්ත දෙයක්ද? ඉතින් මම හදාගත්ත දෙයක් නම් ඇයි වදේ ඒක බයකට යොමු කරවන්නේ? ඒ නිසා කවුරක්වත් කැමති නැහැ ඒක මගේ කියාගන්න. මසුරුකම එහෙම මගේ කියාගන්න කවුරක්වත් කැමති නැහැ. පරංකතන්ද කියලා නම් කවුරු හරි ගෙනල්ලා අපිට මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දීලා මසුරුකම අපේ ඔළුවට දැම්මද? කවුරු හරි සාපයක්ද ඕනියමක්ද කියලා නෑ. එතෙන් තමයි සයන්කතම් පරංකතම් කියන මේ දෙකෙන්ම ආපු දෙයක්ද මේ බය ගතිය, මසුරු ගතිය, අජෝසනේ කියලා කියන මේ අල්ලබදා ගන්න ගතිය පරිග්ගහ එහෙම එක්කුත් නෙවෙයි. එමුණ අදිච්ච සමුප්පන්නද මේ නිකන් ආවට ගියාට අපි එක දෙයක් නෙවෙයි. ඒකට එකට එකට හේතු තියෙනවා. ඒක තමයි මේ මුළු නිදාන සූත්‍රයේම පෙන්ලා දීලා තියෙන මේ එකට එකට හේතු තියෙන මේ හේතුයෙන් පිටිපස්සෙන් පිටිපස්සට යනකොට යම් වෙලාවක කෙනෙකුට අහුවොත් මේ අජෝසනයක් මේ වගේ අල්ලබැදීමකට හේතු වෙන්නේ මොකද්ද කියලා එයාගේ තියෙනවා මේ චන්දරාගයක් ඒ ඡන්ද රාගයේ අණුව තමයි එයා මේ අම්මගේ තාත්තගේ කියලා දුන්න ක්‍රමේ සමහර සම්ප්‍රදාය රකින්න හදනවා සමහර සම්ප්‍රදාය කඩන්න හදනවා. ඒ දෙකෙන්ම ඒ පුද්ගලයා හිතා ගන්නවා මෙහෙම පෞරුෂත්වයට අදාළව එක එකනට කරබැලීමේ ආසාවක් ඇති වෙච්ච කොටසක් තියෙන මුළු ලෝකේ තියෙන ඔක්කොම එක්කෙනෙක් කරන්න යන්නේ ඒ කෙනා ක්‍රියාවත් කරන්නේ Taman විසින් ඒක කරබැලීමේ ආසාවට පහළ වෙන තරමට උත්සන්න වෙච්ච ඡන්දයට ඒ ඡන්ද රාගයක් නැත්තම් ඒ මනුස්සයා මලමිණියක් වගේ ඒ මනුස්සයා කිසි ලෝකයට ඇති වැඩක් නැහැ. ඒක නිසා අය හැම කෙනෙක්ම තමන්ගේ ජීවත් වෙනකොට ඒ මොකද්ද ඔප්පු කරලා පෙන්නන්න හදනවා. ඒ තමන්ගේ කළ හැකි කළ යුතු කොටසක් විදිහට චන්දරාගය මතුවලා තියෙනවා. සර්වඥාසනයි චන්දරාගය ඇති වෙලා තියෙන්නේ තණ්හාව නිසා. ඒ නිසා මේ අන්තිම අර ආරක්ෂාව නැති නිසා අපි ගහ බැන ගන්න ඒ කියන්නේ කලහ විග්ඝහ විවාද සත්තා දාන, දණ්ඩා දාන කියන විදිහට කලහ කරනවා, උද්ඝෝෂණ කරනවා, රණ්ඩු කරනවා, ආයුධතර ගන්නවා, ඒ කටයුතු කරනවා කියවම තණ්හාව නැමැති ආසාවෙන් ඇතිවෙච්ච ද්වේෂයක් එක්ක කඳිනවක් මේ පෙන්වනවා. තණ්හාව කියන ඇලීම බැඳීම නිසා අන්තිමට කරකවන ගිලා තන්නේ කර තරහ තන්නේ කර යුද්ධයක් වඩපත් වෙනවා මොන තාලෙන්වත් ඒක මේ ඍජු සම්බන්ධකෙන් පෙන්වන්න බෑ කරකවන ගියාට පස්සේ තණ්හාව නිසාම තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ රවුම මං අඬ ගහන යන්න හිතුවේ මේකේ මේ අපි අධේතනා ගොඩසගත්ත පාඩේ තියෙන ටික ඒක කියාට පස්සේ තේරෙනවනේ යම් කෙනෙකුට භාවනා කරන වෙලාවක අපිට මේ අරමුණ නිමිත්ත ආකාරයේ ගෙවිලා අන්න අර විවේක ස්ථාන ගියාට පස්සේ ආරක්ෂාවක් මෙතන තියෙනවා කියන. මොනවාද හරසා මගෙන් මේක හොරකම් කරන්න කාටවත් බෑ. මම කොයි වෙලාවකරි මේ සත්‍ය සත්‍ය සමාධිය වුණොත් මට මෙතෙන් යන්න පුළුවන්. එතන ගියාට පස්සේ මට තියෙන පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය. ඒ වගේම ඒ දේ ඒ ඇතිවෙච්ච ඒ විවේක ගතියට මසුරුකමක් නිකන් අහිතනද බලන්න. මේක මට කියා ගන්න ඕනේ මගේ කියා ගන්න ඕනේ කාටවත් දෙන්න ඕනේ නැත්නම් දෙන්න ඕනේ කියලා හිතන්නකො දෙන්න බෑ. නිසා අපිට විවිධාකාර පැතිවලින් ඇතිවෙච්ච මේ පිවිතුරුතාවය අගේ ආඩම්බරේ කරන්න පුළුවන් ඒකේ මසුරුකමක් නැහැ ඒකේ පරිග්‍රහ කියලා මගේ නිවන කියන්න පුළුවන් කමක් නැහැ මගේ සමාධිය කියන්න පුළුවන් කමක් නැහැ මගේ සතිය කියන්න පුළුවන් කමක් නැහැ මගේ සමා මොනක කියන්න කමක් නැහැ මොකද ඒව වෙනස් වෙන සුළු ඒ නිසා අපි පුරුදු තාලෙට ඒක අල්ලගන්න ගියත් ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා යන්න ලැහැස්තිච්චාම භාවනා කළා මොනවද හම්බෙන්නේ කියලා අහනවා. ඉන්නවස් හතකට ගියාම එක්කෙනෙක් කියනවා මෙහෙම මට සතිය පිළිබඳ අදහසක් ආවා. නැත්නම් මට සමාධිය මෙන්න මේ තැන් වලට ආවා. මට ආනාපානෙ ඉන්න පුළුවන් කියලා. ඒ සාඩ කෙනෝක මට දීලා යන්න බැරිද කියලා. මෙහින් ගත්තේ. ඔය තියලා යන්න බැරිද කියලා. ඇත්තටම සායයට ගෞරවයට දෙන්නත් හිතනවා දෙන්න බෑ. ඒක කාටවත් දෙන්න බෑ. ඒක පරිග්‍රහ කරන්නත් බෑ. කාටවත් දෙන්නත් බෑ. ඒ වගේ මේකට අජෝසනය කරලා අයියෝ මන්නම් ගත්තා උඹලට බෑ කියලා එහෙම කෑ ගහන දෙයක්වත් මේක ඉතුරු වෙන්නේ නැහැ. ඒකට චන්දරාග කරන දෙයක්වත් නැති නිසා මේ යම් වෙලාවක භාවනාවකදී හම්බෙනේ පසම්බයන් කාය සංකාරම් කියන තැනට ගියාට පස්සේ ඇති වෙන මේ ශාන්ත සුන්දර ගතියේ තියෙන මේ හැඩතල ටික ඔක්කොම තේරුම් ගන්න කොච්චර කල් යයිද කියලා හිතන්නේ. ඒකයි භාවනා මාර්ගය කියලා කියන්නේ. නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ එතෙන්ට නැවත නැවත යමින් පහුරු ගන්න හදනව නෙවෙයි. මෙතෙන් ගියාට පස්සේ මට යම් ආරස්සාවක් තියෙනවා. මට මේ ආරස්සාව ඉදිමසුකමක් කියන්නේ. මට මේ ආරස්සාව දිනක මට මගේ කියා ගන්න හිතෙන්නේ. මේකට වැටගෙන උපාදි ලෝගුවක් වගේ රින්ගගෙන නම් ලබන්න හිතෙන්නේ නැහැ. චන්ද රාගයක් ඇති කරන්න හිතෙන්නේ නැහැ. පරිේෂණ කරන දෙයක් නැහැ මේකේ. ආන්නේ ලකුණු ටික තේරුම් ගත්තට පස්සේ තේරෙනවා තේරෙයි මේක ඇත්තටම භාවනාවෙන් ලැබෙ එකක් නෙවෙයි. හොඳට මනස පිටිපස්සට ගෙනත් අපි පුංචි කාලේ කොහොමඩක්වත් මේක තිබිලා තියෙන්නේ. අපි පුංචි කාලේ ඉඳලා තියෙන ඔන්න වගේ බොහොම සාන්ත සුන්දර තැනක මේ අතරමඟදී හම්බෙච්ච මේ ලාටු ටිකක් නිසා අපේ උගත්කම කියන අපේ සල්ලි කියන අපේ ධන අඳුන්කම් නිසා අර සුන්දරත්වයේ කක්ක කරගෙන ගාගෙන ඒක අඳුර ගන්න බැරි තරමට අවුල් කරගෙන. ඒ නිසා බටහිර ලෝකේ කියන මේ භාවනාවෙන් කරන අපි අර ළමා මනසට යන්නේ කියලා. ළමා මනසේ ළමයෙකුට කවදාකවත් හරස්සා පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ එන්නේ හය පැන්නට පස්සේ ඊට පස්සේ තමයි මානසික රෝගයක් එනවා නම් එන්නේ. හය වෙනකන් අල්ලන්න බෑ. ඒ නිසා ආරසාව ප්‍රශ්නයක් නැහැ. මොකද ආරසාව නැත්තම් අම්මා සෞත්තුයි. නැතු පොඩි ගායි සෞත්තුන්නේ නැහැ. ආරසාව කිරු නැත්තම් අම්මගේ තාත්තගේ දෝෂේ. ඔය පරිග්‍රහ කරන දන්නේ මේ පොඩි එකට මෙහෙම ඒ මානසික විද්‍යාව ගැන මෙහෙම අත හෙල්ලෙනකොට එයාට තාම දන්නේ නැතුව මේ අත මගේද කියලා. එයා ලං කර කර ඈත් කර කර බලලා ගොඩාක් කල් යනවනේ මේ මගේම කැලක් කියලා තේරෙනවා. එයා අම්මා පේන්නේ අම්මගේ තනිය විශේෂයෙන්ම මගේ කියලා හිතන්නේ. ඒ තරම ඒකෙන් තමයි යැපෙන්නේ. මේ කැලි ගන්නෑ. අම්මා එනකොට ඒකෙන් හම්බ වෙනවා ඔක්කොම උණුසුමත් හම්බ වෙනවා, සීරි ටිකත් හම්බ වෙනවා, ඔක්කොම හම්බ වෙනවා. නිසා අම්මා මගේ කියාගෙන ඉතින් අම්මා පිට යනකොට එයා කැමති නැහැ. නමුත් මේ කැලි මගේ කියලා තේරුම් ගන්න ගොඩාක් කල් යනවා. ඊට පස්සේ තමයි ඔක්කොම ආරස්සාවේ ප්‍රශ්න එන්නේ. ඉතින් මම හිතන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් කියලා කෙසේ නමුත් අර පස්සේ අල්ලාගත්ත ටික ගැලවිලා ගියාට පස්සේ අපේ ප්‍රകൃතියට ගියාට පස්සේ මොන්න තරම් පටලවාගෙනද මේක තිබුණේ ඒ නිසා අන්තිමට අපි හිතමු අර කියන ආරක්ෂක තැන ගියා විවේක තැන ගිය කියලා ලැබිච්ච බඩු කඩතුකුත් නැහැ තිබුණු තැනමයි නිසා සරෝතන්සේ නිවන් දැක්කට පස්සේ දේවතාවෙක් ඇවිල්ලා අහනවා නන්දසි සමන කියලා. ශ්‍රමණේ ඔබ සතුට වෙනවද කියලා. කින් ලද්දා උසෝ මට මොනවක්වත් හම්බුනේ නැහැ. හම්බ වෙලා නැහැ මට සතුට වෙන්නේ. ඒකට අහනවා මේ මේ කනගාටුවේදී ඉන්නේ කියලා. සෝචති සමන කියලා. කින් කියතා උසෝ මයිලගේ මොනෝ නැති උනාට මං කනගාටු වෙන්නේ කියලා. තිබුණ මොනවක් නැතිලත් නැහැ. ඊට පස්සේ අහනවා නෝ නේව සෝචති නන්දති කියලා. ඔය ඒක තමයි ඉතින් කියන්න වෙන්නේ කියන්නේ. සැකපෙකුත් නැහැ දුවකුත් නැහැ හිටපු එකම තමයි. මේ බලන ආකාරය දිහා බලනකොට පිට අරසාවක් දැන් හොයන්නේ. අරසාව අවශ්‍ය නම් තියෙන සතිපට්ඨානේ ඒක හරහා කියලා සීල සමාධි ප්‍රඥාවෙන් ලැබෙන සීල ශික්ෂා නැත්නම් සීල ආරක්ෂා කරුවොත් සීලේ පන්ටොන ධර්ම ආරක්ෂාව ලැබෙනවා. සමාධි ආරක්ෂා කරුවොත් සමාධි මට්ටම ධර්ම ආරක්ෂාව ලැබෙනවා. විපස්සනා රස කරොත් විපස්සනා මට ආරසක ලැබෙනවා. එයින් පිටතන හැම වෙලාවෙම අනාරක්ෂිතයි. ඒසයි මනස එන්නේ එන්නේ එන්නේ මනුස්සකමේ පිළිච්ච ගතිය. බාහිරේ හොයන්න යන්න යන්න නන්නත්තර වෙන බවත්. ඇතුළත හොයන්න යන්න යන්න තමන් ළඟ තියෙන අර පිසිදු හිතේ තියෙන ආභාව තේජය තේජස තේරන බවත් කියාට පස්සේ ඒ මනුස්සයා එන්නේ එන්නේ බලන්නේ ඒ ධර්මතාවය Tamante ඉතාම කිට්ටුවන්ත ප්‍රිය කෙනෙකුට දීලා දෙන්න. මේ මොනවද උඹලා හොයාගෙන යන්නේ මෙන්න මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලපන් කියලා. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ හැසිරෙනකොට ඒක කොහොමඩක්වත් නිහඬ බණක් වෙනව බලන්න කෙනාට. මොකද යා ආරිය මේ තුක්ක එකතු කරන්න යන්නෙත් නෑ දියගල් කපන්න යන්නෙත් නෑ අරසවිල්ලන්ට යන්නෙත් නෑ බොහොම සතුටින් විවේකීව බොහොම නිහතමානීව ඒ කටයුතු කරන යනකොට අර ආරසා කරන කෙනා ඉතින් අපි මෙච්චරත් ආරසා කළ නැති එක කර්මශකාව තියෙනවනේ කියලා ඒ නිසා ඇත්තට මේ බණ කියන එක පාලි භාෂාවෙන් මේ මයික් එකක් ඉස්සරහ තියාන කියන එකක් නෙමෙයි කතාව තියෙන්නේ වැඩි කරන මනුස්සයගෙන් කාටත් දැනෙන්න පටන් අර ගන්නවා. ඉතින් අන්න ඒක දැනෙන්න පටන් අරගන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ හැසිරෙන වෙලාව. එතකොට අපි කරන්නේ uppannānaṁ kusalānaṁ dhammānaṁ thitiyā අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය ඡන්දං ජනේති වායමති ආර විරියං ආරබදී චිත්තම් පක් ගන්නාති බදාති. අර තමන් උපදවා ගන්නා ලද කුසල ධර්මය මොකද්ද මේ සති? ඒකට කියන්නේ සති මාත්‍රාව කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. අන්නේ උපයාගත්තා වූ ක්ෂණ සම්පත්තියට එහයින් තව දෙයක් නැහැ. ඒකේ අපිට හම්බුනා කියලා අතර ගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් සීල සමාධි ප්‍රඥා පූර්ණයක් ඇතන තියෙනවා. තණ්හාමාන දිටුර නැතිවීමක් උත්සාහ කරලා බලන්න පුළුවන් මේ චක්‍රය හරහා එහෙම නැත්නම් රාග ద్వේෂ මොහ නැති ගතියක් තියෙනවා අරසාවක් තියෙනවා අන්න ඒක ස්ථාවර කර ගැනීම සඳහා නැවත නැවතත් හැම ඉරියව්වෙම ගැනීම සඳහා අසම්මෝසායේ මේන් තොර වෙන දෙයක් නැහැ කියන මේක එහා මොකද්ද තියෙන්නේ කියලා කියන මේ පහුරු ගාන ගතිය නැතුව මේකේ සන්තුෂ්ටි වෙන සන්තුෂ්ටි ලැබෙන පිරිච්ච ගතිය ලබන ගතියට කියනවා අසම්මෝසාව කියලා. සම්මෝසාවක් නැහැ. ඒ වගේම බීයෝ භාවය. යන්නේ මේක මට හැම වෙලාවෙම ගන්න නැත්තම්. වේපුල්ලාය. මේක පිළිබඳ විපුල භාවයටපත් වෙන්න නැත්තම්. ආනේ සඳහා එයා කැමැත්තක් ඇති කරගන්න. ඇත්තට මේ කැමැත්ත කියලා කියන්නේ කෙලෙස් නිකිරීමට කරන කැමැත්තක් මිසක මේක ලබා ගන්න කරන කැමැත්තක් නෙවෙයි. කෙලෙස් අයින් කරන තරමට මේකේ තමයි තියෙන්නේ. චන්දං ජනති වායමති උත්සාහයක් ගන්නවා. ඒ අර සීල මේ සුතමය චින්ත භාවනාමය සීලමය සමාධිමය ප්‍රඥාවමය අනුග්‍රහ දක්වන්න ඉසිනින්ද මේක වැඩෙන්නේ. විරියන් ආරම්භති ඊට පස්සේ ඉස්සරහට යමක් වැඩක් කරනවා ඉස්සරහට සැලසුමක් කරනවා ඒ සැලසුමේ කිසිම තැනක මොනම දෙයක්වත් නෙවෙයි බලන්නේ උදේකලාවයි විවේකයයි විස්රාමයයි අනික් වැඩ කරන්න වෙනම පරණ ණය ගෙවන්න කඹරන්න එරියස් ගෙවන්න අරකට අරක උත්සාහ කරන හැම වෙලාවෙම සැලසුම් කරන්නේ මේ සියල්ලගෙම මට පිනක් කරනකොට වේවා මොන දේ කරද මට විස්රාමයේ ලැබේවා මට විවේකයේ ලැබේවා මට උදකලා බව ලැබේවා ඉස්සර වගේ මට විසාකා වෙන්න ලැබේවා සීතු තනතුරක් ලැබේවා රජ තනතුරක් ලැබේවා කියන කරුම එහම දඩ අර ජාතක කතාවක තියෙනවා ඒ ඒක සහෝදරයෝ තුන් දෙනා නංගි ඔක්කොම ගිහිල්ලා කැලේ මේ මම භාවනා කරන ඉනකොට අයියා කියනවා මයි වැඩ වලට බාධා කරන්න දෙන්න එපා කතා කරන්න දෙන්න එපා. ඉතින් අයියා හරි කට්ටිය කියනවා මේ අයියට යමත් තේිනවා වරින් වර හරි අපිට අවස්ථාවක් දෙන්න එකතුලා සාකච්ඡා කරන්න. ඉතින් සාකච්ඡා කරන්න වෙලාවක් තියලා ඊට පස්සේ කිවිසුමක් ගන්නවා එක දවසට අයියා ගිහිල්ලා මොනවද අලකොල අල જાචක් වල જાචක් ගන්න අනිත් තුන් දෙනාට බෙදා දෙනවා. ඊගාවෙක් කරන ආයෙත් අවමක් කරනවා. දවස් හතරක සැරයක් ඒගොල්ලෝ බෙදාන කනකොට ලොකු අයියා එක දවසක් ගිහිල්ලා ඔක්කොගලාම අසපුමුල කැම ටික ටික තියලා යනවා. තියලා ආවලා එදා සක්‍ර දෙවේන්ද්‍රයාට පොඩි ජොලියක් ගිහිල්ලා ඔක්කොම හොරගම් කරනවා. හොරගම් කළා බහින්න එක එක්කත් කම්ප්ලේන් කරන්නේ නැහැ. ලොකු අය කැම තියලා නැහැ. හිතා ගන්නවා අද නිින්ද ගිහිල්ලාට වෙන්නේ නැති මොකක් හරි බැරි වෙලා ඉන්නේ කියලා කරබනේ. ඊට පස්සේ දෙවෙනි අයියත් කැම ගිහිල්ලා තියෙනවා එදත් ඇවිල්ලා සක්‍ර දෙවේන්ද්‍රයා හොරගම් කරනවා. හොරගම් කරුවාට පස්සේ එක චෝදනාවක් නැහැ. අරගොල්ලෝ ආ වේලාවේ වළඳන්නෙත් නැහැ සක්සේ වෙන පුදුම හිතනවා. තුන්වෙනි දවසෙත් ගිහලා හොරකම් කරනවා. අන්තිම දවසේ නංගිත් ඔක්කොටම හතියන් කියලා කැම තියෙනවා හතරෙන් දවසට හොරකම් කරනවා. එතකොට ලොකෝයට තේරෙන පටන් අර ගන්නවා මේ ඔක්කොම දුර්වලයි දැන්. ලොකෝයට දුර්වලයි. ඒ සාකච්ඡාවක් කරනවා. කැඳිවට පස්සේ ඉතින් කවුරුත් කියන්නේ ඉතින් ඒ ලොකෝය මතක් කරලා අහනවා මුළු ලොකු තාපසයා. මට පේනවා සියලු දෙනාගේ මූණ මැලවිලා තියෙනවා මේ ඊට පස්සේ ඉතින් නොකිය කියන දවස් හතරකින් කාලා ඉතින් ලොකෝය කියනවා මම නම් තිබ්බා. ඊට පස්සේ යා කියනවා මේ යම්මාකාරයකට මම කෑම තියන්නේ නැතුව තිබ්බා කියලා මෙතන බොරුවක් කියනවනම් මට සාප වේවා. මට විශාල අරණ්‍ය සේනාසනයක තට්ටු ගොඩක් තියෙන ජනෙල් දොරවල් ගොඩාක් තියෙන අරණ්‍යක නායකම ලැබේවා කියලා සාප කරගන්න. ඊට පස්සේ ඊට පස්සේ දෙවෙනි මල්ලි එනවා. දෙවෙනි මල්ලි කතා කරලා කියනවා මම මේ සහෝදරකමට කියන්නේ මම තිබ්බා. මම දැන් නැහැ කියලා දැන් හම්බෙලා නැහනේ මොකකින් හරි ඊට පස්සේ කියනවා මම මේ තියන්න නැතුව තිබ්බයි කියලා කියනනම් මගේ බොරුවට මට සාප වේවා මම කවදා හරි සක්විති රජකම වගේ විශාල රාජධානියක සක්විති රජ වේවා කියලා ප්‍රාර්ථනා ඊට පස්සේ තුන්වෙනි මල්ලියනවා. එයා ඇවිල්ලා කියලා කර මමත් තිබ්බා. මගේ නම් කිසිම එකක් නැහැ. නමුත් මම ඔබතුමාලට ප්‍රකාශයක් කරන ප්‍රසිද්ධියේ මම නොතිය තිබ්බයි කියලා කියනවනම් මට මේක සාපයක් වේවා. ඒ වගේ සක්විති රජ මාලිගාවක මට සේනාපතිකම ලැබේවා. ඊටසේ නංගි ඇවිල්ලා කියලා කියනවා ඔය අයියලාට මේක දැකලා මම නම් හොඳට හදලා තිබ්බ නමුත් මම තිබ්බේ නැතුව තියෙනවායි කියලා කියනවනම් මට රාජමහේසිකාවක් වෙන්න ලැබේවා කියලා. ඉතින් අපිට මේ හම්බෙලා තියෙන ওই සාප ටික. කොහේ හරි අලහොරකම් කරලා කාලා තියෙනවා. දුරට මතක තියාගන්න මේ අද ලැබිලා තියෙන ඒවාට ගෙවන්න ඕන. දැන් බෑ මේ ඒරියස් නතර කරන්න. ඒ නිසා ඒ ගෙවන වෙනකොට අපිට ඉස්සරහට වැටියක් කරන්න වෙනවා. නමුත් හොඳට මතක තියාගන්න සැලසුම් කරන හැම වෙලාවකම ඉල්ලන්න මට විවේක ලැබේවා. මට හුදකලාව ලැබේවා. මට විස්රාම ලැබේවා කියලා ලැබුණොත් ඒ කෙනා ඊට ඉස්සෙල්ලා මේ අර භාවනාවේදී අරමුණේ හුදකලා වෙන එක ආකාරයෙන් හුදකලා වෙන එක, ලිංගෙන් හුදකලා වෙන එක, නිමිත්තෙන් හුදකලා වෙන එක අත්දකපු කෙනාට මේක තේරෙනවා. නැති කෙනාට තේරෙන්නේ නැහැ. ඒක නේද ශූන්‍යතාවය තේරෙනවා. ඒක හරියට තියෙනවා මේ ඔක්කොම සිද්ධ වෙන පටිච්චසමුපාදයක් අනුව. නමුත් මම මේ තේරෙන හමාර කරන්න ඉස්සලා මතක් කරන්නේ මේකේ භාවනාවක් කරන්න නැතුව මේ වගේ සුතයෙන් සීලයෙන් සාකච්ඡාවෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විපස්සනා භාවන අනුග්‍රහ නොකරන කෙනෙකුට මේ කතාව අහගෙන හිටියන මොනවා හිතේ? අගක් කොනක් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. අපි මෙතෙක් කල සංසාරේ හිටිය ඔතන්නේ. අපි මෙතෙක් කල් ඕක තමයි කර කර හිටියේ. දැන් අර මොකද්දෝ හේතුවක් නිසා අපි මේ වගේ තැනකට වැටලා මේ වගේ පිරිසක් එක්ක හිටපු නිසා දැන් මේකේ පේන තියෙන ගැඹුරක්. දැන් මේකේ පේන තියෙන වටහාගත යුත්තක්. මේක තමයි කරන්නේ. ඒ නිසා අපි එකිනෙකා එකතු වෙලා පුළුවන් තරම් මතක තියාගන්න ඕනේ අපිට ආරස්සාව පිළිබඳ සැකයක් එනවා නම් ඒ අපි අතර තියෙන මසුරුකම නිසා. ඒ මසුරුකමක් එන්නේ හේතුව පරිග්‍රහයක් නිසා අන්නේ විදිහට යනවා මිසක් මට ආරස්සාව නැත්තේ මෙයාගේ වැරද්ද නිසා හෝ මෙයාගේ වැරද්ද නිසා කියන එක අපිට අත්තට අවශ්‍යිත කරන්නේ අපි මේ වගේ දක් කරනකොට ගිලින්ම සාකච්ඡා කරලා කටයුතු කරන්න වෙනවා නම් අපිට අර සමග්ගානන් තපෝසුකෝ කියන භාවනා කරන්නන් අතර තියෙන සමගියට වැඩිය වෙන වටිනා දෙයක් ඇත්තේ ඉතින් සාහෙට මේ වගේ වැඩ පිළිවෙලකින් ගෙදර යන පිරිසක් මෙතන ගොඩක් කලා තින්නේ. ඒගොල්ල මතක තියාගන්න ඔය යනකොට ඒවා ධර්මානුකූල වේවා විස්තකන්න පටිච්ච සමුප්පාදේ ඉස්සරහින් තියෙනවා මිසක් අපේ ඉතිහාස දැනුම, භූගෝල දැනුම, භෞතික විද්‍යාව දැනුම, රසායන විද්‍යාව දැනුම ඉස්සර කරන්න යන්න එපා. ඉස්සර කෙරුවොත් පටිසම්පාදේ පස ගන්න පටිසම්පාදේ කොම් වෙනවා. අපි ශක්ති ප්‍රමාණයෙන් පමා වෙලා හරි මේ පටිසම්පාදේ තේරුම් ගන්න අපි මේ ගත කරපු දවස් 10 දවස් 10 නේ 7 8 අත්දැකීම මේ ධර්මචානේ මේ භාව මේ බණ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටව ගනිමු. එවැනි ප්‍රාර්ථනාවක් මතක් කිරීමෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරන මම හිතුවේ මේක බොහෝම කෙටියෙන් අද දවසේ ඉවර කරන්න කියලා ධර්ම දේශනාව නමුත් හිතුවට ටිකක් දික් වුණා. කෙසේ නමුත් අපි ධර්ම දේශනාවේ සානි ධර්ම දේශනා මාලාවේ સમાප්තිය මෙතන සඳහන් කරනවා. ශිර දිනාටම ධර්ම ආරක්ෂාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඉක්මනටම මයික් එක බාර දෙනවා අපේ පියා මහත්තයාට මොකද පියා මහත්තයාට වැඩ කොටක් තියෙනවා.